ඒකදී මහා කප්පින ස්වාමීන් වහන්සේ හිත කය දෙකේ කිසි හැලහොල්මක් නැතුව තාමත්ම සංසුන්ව භාවනා කරනකොට ඒක අගේ ආඩම්බරයේ කිරීමක් වශයෙන් භික්ෂුන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේගේ භාවනාවේදී හැලහොල්මක් පේන්න තියෙනවද කියලා. කම්පන චංචල ගතියක් පේන්න තියෙනවා ඉන්ජනා පන්දනා කියන විදිහට සෙලවීම ස්පන්දන පේන්න තියෙනවා කියලා. එතකොට ඒක වඩා අනුමත කිරීමක් වශයෙන් භික්ෂු සංඝයා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ওই ස්වාමීන් වහන්සේ පිරිසක් මැද සංඝ මැද භාවනා කරනකොට ඔබ වහන්සේ ඉදිරියට භාවනා කරනකොට නෙවෙයි තනියම විවේකී විස්ථානක භාවනා කරත් ওই ස්වාමීන් වහන්සේ කවදාකවත් එම කයේ ඉන්ජන පන්දන කියන සෙලවීම ස්පන්දන පේන්න නැහැ කියලා. එතකොට ඒක ඒ ස්වාමීන් වහන්සේගේ කාය తත්වේ සහ චිත්ත తත්වය ਸਰවචන්නාසේ විතින් හරියට හොරතල් දරුවෙක්ගේ හොරතලයක් දැකලා අගය කරන පිය කෙනෙක් වගේ මහණෙනි ඒ විදිහට ඒ කය හිත දෙක සැලීම් සහ ස්පන්දන නැති වෙන්නේ ඒ කය සහ සිත විශේෂයෙන්ම ආනාපාන සති සමාධියේ tempat වෙච්ච නිසායි කියලා ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ සාධාරණීකරණය කිරීම කරුණ දැක්වීමක් කරනවා. කරලා ඉවර වෙලා මතක් කරනවා යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනාව හොඳට කාරණා කාරණා තේරුම් ගන්න කටයුතු කළොත් ඒ ශිරු දිනාටම මේ විදිහේ සලීම් සහ ස්පන්දනයන්ගෙන් අඩු හොඳ ඒකෝදි භාවයක් එහෙම නැත්නම් tempat ගතියක් ඇති කරගන්න පුළුවන් කියලා තුන්වෙනි ප්‍රකාශයක් කරනවා. ජවනිකාවක් තුන්වෙනි ජවනිකාව කියලා ඊට පස්සේ කෙලෙස වඩන ලද කෙලෙස බහුලීගත කරන ලද ආනාපාන සති සමාධියෙන්ද මෙයාකාර සංහිඳියාවක් හැලොහොල්මනක් නැත්තත් යන්න පුළුවන් කියලා සාමාන්‍ය ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙන විදිහට ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඒ 16 ආකාර 16 ආකාර ආනාපානයාගේ ක්‍රමික වර්ධනය මෙතෙන්දි සරුවචනාංශය ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ක්‍රමික වර්ධනය ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන එකේ පළවෙනි හතර කායනිපසන හා සම්බන්ධ පළවෙනි චතුස්කය සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රය කටපාඩම් කරපු ඇත්තන්ට මේ ආනාපානිය හා සම්බන්ධ මුල් කොටහ කටපාඩම් තියෙනවා. අද මම මේ දවසේ ධර්ම දේශනා මාතෘකාව වශයෙන් තියාගත්තේ කාය අනුපස්සනා කොටසේ නැත්නම් කායගත සතියේ එහෙම නැත්නම් රූප කර්මස්ථානයේ කර්මස්ථානයේ සම්බන්ධ ආනාපාන සති ආනාපාන සති අනු යනකොට ලැබෙන රූප කර්මස්ථානයේ තුන්වෙනි හා හතරවෙනි පාද දෙක ඒක සාමාන්‍ය භෞසුත භාවයේ සඳහා මතක් කරනවනම් සතිය ආනාපානේ පිටියට පස්සේ මුලින් කියන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඒ කියන්නේ ඉඳ ගන්නකොටම ඕලාරික වූ ගොරෝසු වූ දීර්ඝ වූ ආස්වාසේ ආස්වාසේ වශයෙන් දරගන්න. ඊටසේ ඕලාරික දීර්ඝ වූ ප්‍රස්වාසේ ප්‍රස්වාසයෙන් වශයෙන් දරගන්න. ඉතින් එතකොට යෝගාචරයට ලේසි. ඒ මොකද ගොරෝසුවට නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල මේ එනවා මේ යනවා කියලා දැනගන්න පුළුවන්. එහෙම දැනගන්නකොට අපි පසුගිය දේශනාවල මතක් කරා වගේ සාමාන්‍ය හුස්මේ අනේන බව එහෙම නැත්නම් හිත සද්ද වේදනා හිතිල නොවන බව අතීත අනාගත වශයෙන් විහිදලා නැති බව වැටහෙනවා. දැන් මගේ හිත කයට ආවා. එහෙම නැත්නම් මේ ශබ්දවල වේදනාවල හිතිලි නැති බව වැටහෙනවා ටික දවසක් භාවනා කරනකොට පරියංක හතරක් පහක් කරනකොට කැවට එනවා. ආන්නේම කර කර ඉන්න වෙලාවේදී ඒ හුස්ම ගන්න බව ඒකෝදී භාවයකට එකඟ බවක් පිණිස කටයුතු කරන යෝගාවචරයා මේ ඇතුළට ආපු හිත වැඩි උනන්දු කරවලා වැඩි විශ්වාස භාවයක් ඇතිකරන අර හුස්ම හැපෙන තැනත් අල්ලන්න උත්සාහ කරනවා. කුසනා කියලා මේක සාමාන්‍යයෙන් අටුවාවේ සඳහන් කරන ස්පර්ශ කරන තැන අර ආනාපානේ දකින්න එක තවත් ඔපලම උපඩනවා. ඔපලනවා. එහෙම නැත්නම් කල්පිරිමදිනවා. එතකොට මේ යෝගාවචරයට උත්සාහ කරලා බලනකොට මේ හුස්ම වදින්නේ මෙතනයි කියලා නැත්නම් වැඩියෙන්ම තර වෙන්නේ මෙතනයි කියලා අහුච්චාම දැන් ලකුණු දෙකක් තියෙනවා. එහෙම නැත්නම් කියනනම් ඒ දණ්ඩ කන මිනිහට අත්වල දෙකක් හම්බ වෙනවා. අද්දික් දෙකකින් මල්ලගෙන යන්න පුළුවන් හුස්මෙක් තියෙනවා හැපෙන තැනක් තියෙනවා. එතකොට මේ මේක දිගේ ඉදිරියට යනකොට යනකොට ඒ යෝගාවචරයාගේ මේ හුස්මත් එක්ක ඇසුර හුස්මත් එක්ක පෛරුපාසාණී හුස්මත් එක්ක දින මිත්‍රත්වය තව තවත් දිනු කිරීම සඳහා ආස්වාස හුස්ම මෙහෙමයි ප්‍රස්වාස හුස්ම මෙහෙමයි කියලා ඒ දෙක වෙන්කොට දැන ගැනීම තමයි තුන්වෙනි කාරණාව. සමහර වෙලාවට ආධුනික ටෙක්නික ටික සැර වැඩි වෙන්නේ ඉති කියනවා. නමුත් සුතමේ ඥානෙ වශයෙන් මතක තියාගන්න මේ ඉස්සලා හුස්මට හිත දාලා ඒක යාලු කරගෙන හැපෙන තැන කයේ කාය ප්‍රසාදේ මෙතනයි කියලා අල්ලගෙන එතෙන්ට ගියාට පස්සේ හුස්ම ඇතුල් වෙනකොට පිටවීමක් නැති බව තේරුම් ගන්න. පිටවීමක් තියෙනවද ඇතුල් වීමක් නැති බව තේරුම් ගන්න. එතකොට ඇතුල් වෙනමයි පිට වෙනව නෙවෙයි ඇතුල් වෙන බව මෙන්න මෙහෙමයි මට වැටහෙන්නේ ඒකේ පිටවීමට සාධාරණ නැති සමාන නැති ඇතුල් වීමටම ආවේනික වූ නයිසර්ගික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. පේනවා කියලා කියන්නේ බලන්න ඕනේ. බලනකොට පේනවා. ඒකට පිට වෙනකොට දන්න මේක ඇතුල් වෙනව නෙවෙයි. ඇතුල් වෙනකොට නැති පිට වෙන බව සහතික කරන මෙහෙම මෙහෙම ලක්ෂණ ටිකක් තියෙනවා කියලා ඇතුළෙන් පිටවීම හොඳට බල බල ඉන්නකොට කාරණා කීපකින් දැන් හිත ආනාපානෙත් එක්ක හාද වෙනවා ඉතින් මේක මේ විදිහට කියන ගියාට කොච්චර දෝ ඉතින් හිතවිලි වලින් කරදර වෙනවා වේදනාව වලින් කරදර වෙනවා ශබ්ද වලින් කරදර වෙන්න ඉඩ තියෙනවා මේ යෝගාවචරය ප්‍රයෝගේ නාන පාවිච්චි කරොත් ඒවට හිත නරක කරගන්න නැතුව නැත්නම් ඒවට වෛර කරන්නේ නැතුව වැඩියෙන් ආනපනින් ඉඳ ඉඳ ඉඳ ඉඳ මේක රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති කියලා ඒ හුස්ම ක්‍රමයෙන් කෙටි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කෙටි වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ගෙට ආපු සතා ගේ ඇතුළේ බුදියා ගත්තා වගේ ඇතුළට ආපු සතිය ආනාපාන සතිය දැන් ඇතුළේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඉඳලා ගමන් දීර්ඝ හුස්මක් ගිහිල්ලා ශ්වාසයක් ගිහිල්ලා ආයෙ තැම්පත් වෙනවා. නමුත් යෝගාචරයට තේරෙනවා හිත කී කර වෙනවායි කියලා. එහෙම නැත්නම් සතිය අභ්‍යන්තරේ තැම්පත් වෙන ගතිය ආනාපානෙම ඇසුරු කරගෙන. ඉතින් මේක ලොකු ධෛර්යවන්ත සතුට දනවන කාරණාවක්. ඊට පස්සේ තමයි මේ යෝගාවචරයට මේ ආනාපානෙ මූණට මුණ දාලා තියාගෙන ඉන්න තරම් විශ්වාසයක් තහවුරුවක් ඇති වුණාට පස්සේ සබ්බකාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමීති සික්කති කියන පදේ සරුවචරන්සේ දේශනා කරනවා. දැන් හරියට මේ එම්බ්‍රොයිඩර් කරන්න රෙදි කෑල්ලක් හරියට රාමුවට තියලා අහිර කරගත්තා වගේ එහෙම නැත්නම් ලේත් මැෂින් එක පට්ටලේ යකඩ කෑල්ලක් තියලා හිර කරගත්තා වගේ කැටයන් දම දම කපන්න පුළුවන්. මොකද දැන් එමේ දුවන්නේ නැහැ. ඉතින් මේ හිර කරගණ්ඩයි අර රෙදි කෑල්ල එම්බ්‍රොයිඩර් වලලු දෙක හිර කරගණ්ඩයි එහෙම නැත්නම් මේ යකඩ කෑල්ල මැද තියලා චක් එකේ හිර කරගන්න තමයි අපි අර වැඩි ඇසුරක් ඇති කරගන්න මේක හැපෙන තැන මෙතනයි ආසාර ප්‍රසාර දෙකේ වෙනස මෙච්චරයි හිත ශබ්ද වේදනාවල ඊටිවිල වලනේ ආස්වාසමයි ප්‍රසවාසමයි තියෙන්නේ කියලා මේ ලක්ෂණ වලින් තහවුරු කරගන්නවා. තහවුරු කරාට පස්සේ ඒකේ කැටයන් කොටනවා වගේ. එහෙම නැත්නම් එම්බ්‍රොයිඩර් වැඩේ කරනවා වගේ දැන් මේ ආස්වාසයේ පටන් ගන්නා තැන බලන්න කියනවා. ප්‍රසවාසයේ පටන් ගන්නා තැන බලන්න කියනවා. ඉතින් මේක බොහොම සියුම්. නිකම් කලාවක් තියෙන දැන්. බොහොම සූක්ෂම කලාවක් තියෙන්නේ. ඒ විදිහට කරගෙන කරගෙන යනකොට යම් වෙලාවක ඒ යෝගාචරමේ ශිල්පය එහෙම බැලීමේ දක්ෂකම විනෝදයක් වෙන වෙලාවක් වෙනවා. වෙනදටත් වැඩි අප්‍රමාදීවම හුස්ම එන්නත් කලින් එතන කියලා බලාගෙන හුස්මෙම හිත පවත් ගන්නවා. ආශ්වාසය පාතන, ප්‍රශ්වාසය පාතන. එතකොට එක දෙක පැන්නට ආයශරයක් ආශ්වාසයක් අල්ලගෙන ලත්තන පටන්ම මුල ඉඳලා හොයනවා. ප්‍රශ්වාසයත් හොයනවා. ආනේ සූක්ෂම බව ඇති වෙනකොට ඒ යෝගාවචරයට හුස්ම ගෙවි යන පැත්තත් මේ විදිහට සූක්ෂම පටන් ගන්න හුස්ම නාස්පුඩු පුරවාගෙන ගිහිල්ලා ගෙවි යන පැත්තත් කියන මේ මුල මැද අග කියන මේකට තමයි අපි මෙතනදී සබ්බකාය කියන වචනේ පාවිච්චි කරන්නේ. සමහර ආචාර්යවරු ආශ්වාස ප්‍රශ්වාස මුලුල්ලම කියලා කියනවා. මෙන්න මේ විදිහට බල බලා ආස්වාස් ප්‍රස්වාස බල බල ඉන්නකොට ඒක හරි මේ ඕජාවක් ධර්ම ඕජාවක් ආස්වාස් ප්‍රස්වාසය තුළ විශාල ජවනිකා රාශියක් සහිත නාඩගමක් වගේ කට්ටායන් කීපයකට බෙදෙන්න පටන් ගන්නවා මුලැමැදාක බලනවා කියලා මේක සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මේක සුද්ධ විපස්සනා පැත්ත. ආශාසී මුලැමැදාක බලන්න පුළුවන්කම සුද්ධ විපස්සනා. සමතෙත් මේක වෙනවා. නමුත් සමතෙදී ඔය හැපෙන තැනක්වත් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනසක්වත් බලන තරම් හිත තීක්ෂණ වෙන්නේ නැහැ. හුස්මේ හිත දිගට යනවා. අත්විපස්සනා කරනකොට මේ විදිහට හොඳට වෙන් කරලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ආ මේ විදිහට මුලමදාග බලාන යනකොට ඒ යෝගාවචරයට දැන් වැඩ ගොඩක් එක හුස්මක හරියට මුලමදාග තුන් පොලකට මෙනෙහි කරනවා. ඇත්තටම මෙනෙහි කරන්න එපයි කියනවා. මෙනෙහි කරන්නේ නිකන් සාමාන්‍ය මෙනෙහි කරන්නේ ආසස් ප්‍රසවාස වශයෙන් තමයි. එහෙම නැත්නම් මේක සක්මනත් එක්ක කල්පනා කරලා සංසන්දනය කරනවා නම් අපි ඉස්සලා සක්මන් කරනකොට මම දකුණ කියලා සාමාන්‍ය වේගය යන ගමන් සක්මන අල්ල ගන්නවා. ඊට පස්සේ ඒක හොඳට පදන් වුණාට පස්සේ ඒ සක්මන තමන්ට උරු වුණාට පස්සේ ඔසවනවා තබනවා කියලා එක පියවර දෙකට කඩනවා ඉස්සල කරන්නේ එක විදිහට බලන වම දකුණ දෙක ගලපලා බලන එක <clears throat> දෙකට කැඩුවට පස්සේ එසවීම තැබීමත් එක්ක ගලපලා බලනවා ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා කියලා එක පියවර තුනට කඩනවා සුද්ධ කරනවා ඔසවනවා කියලා මෙනෙහි කරනවා යවනවා කියලා මෙනෙහි කරනවා තබනවා කියලා මෙනෙහි කරනවා මේ තමයි ශක්මනේ මුලමැද අග එසවීම මුල වෙනවා යැවීම මැද වෙනවා තැබීම අග වෙනවා ඒ වගේ එකක් තමයි දැන් ආනාපානෙත් වෙලා තියෙන දීර්ඝ වශයෙන් බැලුවා එතකොට ඒක කෙටි වුණා. කෙටි වෙලා මූණට මුණ දාලා අල්ලගෙන මේ තියාගෙන ඉන්න පුළුවන් වෙලා ඒකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා බලනවා. නමුත් අර සක්මණේදී වගේ මෙතන මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්නේ සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන්. ආන්නේව මෙනෙහි කර කර ඉන්න වෙලාවේදී යෝගාවචරයට වැඩ ගොඩක් වැඩි උණයි කියලා සතියට වැඩ වැඩි උණයි කියලා කලබල වෙන්නත් හිත වික්ෂිප්ත වෙන්නත් අවුල් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ සෑම වික්ෂිප්ත වෙන තැනක්ම දැනගෙන එවුවා පිළියම් කරගත්තොත් මෙච්චර වැඩ රාජකාරියක් තියෙද තැම්පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වික්ෂිප්ත වෙන්න පුළුවන් තැන් ටික තමයි අපි ඊයේ සාකච්ඡා කරේ. ආශාස බල බල ඉඳද්දී හිත වෙන තැන් වල තියෙන වේදනාව දිගේ දూరుනවා. එහෙම නැත්නම් බාහිරේ තියෙන දෙයක් හොයනවා. මේ සාධ්‍යයක් ඇහෙනකට කැඩෙනවා. ප්‍රශ්වාසයේ බල බල ඉඳද්දී ඇඟ ඇතුලේ දේවල් බලනවා පිට දේවල් බලනවා. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ඊටාම සියුම් පටන් ගැනීම සහ ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටාම සියුම් දක්වා එක ගෙවි යන දිහා බලනවා සමාජයකට බුද්ධම කාන්දමට අල්ලන්න වගේ නිකාන්ති ශක්තියක් එනවා ආශ්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා ඒකත් භාවනාව කඩනවා එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දෙක හොඳට මුලමදාග පේනවා ඒක නීරස වෙනවා එතෙන්දිත් භාවනාව හැලහොල්මන් කරනවා ඒවට ඇලෝල්මන් වෙන්න දෙන්නේ නැතුව යෝගාවචරයා ඒව ගැන කල්පනා කරගෙන ඉන්නේ. හුස්ම හොඳටම තැම්පත් වෙනකම් මුළුමඳාක බලමින් යනවා කියලා අපි හිතමු. එතකොට සමහරලාවට නිමිත්ත පහළ වීම නිසා මේ කියන ආලෝක සංඥාවක් පහසුවක් සල්ව පහළ වෙන නිසා ඒ ආස්වාස හිත පාත්ත ගන්න බැලි වෙනවා ආලෝකයට ඇදෙනවා. එහෙම නැත්නම් ප්‍රසවාසයේදීත් මට මේ නිමිත්ත පහළ කරගන්න පුළුවන් වේද කියලා හිත ආස්වාසේ ඉන්න ගමන් ප්‍රසවාස ගැන කල්පනා කරනවා. ඒකට ප්‍රසවාසයේ ඉන්න වෙලාවේදී ප්‍රසවාසයේ බලා ගන්න බැරි තරම් නිමිත්ත බාධා කරනවා. ආස්වාස විශේෂ කල්පනා මේ හැල හැපෙනවා මේ විදිහට. මේකෙදී තියෙනවා හැම වෙලාවෙදීම යෝගාවචරයට අලුත් පැතිකඩ. ඒ හැම පැතිකඩක්ම මම ඊ කියපු විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ පරිසම්පදා මාර්ගයේ සංග්‍රහ කරලා තිනවා. ඉතින් මෙහෙම ඉන්න වෙලාවේදී හිතවිලි අතීතයට අනාගතයට යනවා. එහෙම නැත්නම් හිත එnde ඉඳ උනන්දු වෙලා වැඩ ගොඩක් වැඩි වීම නිසා මීමැසි පොදිකට ගලක් ගැහුවා වගේ අලු ගොඩකට ගලක් ගැහුවා වගේ විස විසිරියා. සමහරවිට මේ ඔක්කොම වැඩ ගොඩක් දැක්කේ හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් මේ වීර්ය අධික වෙනවා අඩු වෙනකොට නින්දට වැටෙනවා. එහෙම නැත්නම් භාවනාවට තද්ද ඇල්මක් එන්න පටන් ගන්නවා. අභිනතියක් එන්න පටන් ගන්නවා තමයිලාට මේ බලාගෙන ඉන්නකොට ලස්සනට භවනාව යනවා සතියක් තියෙනවා ආනාපානෙ තියෙන ඒ උනත් කම්මැලි වෙලා නීරස වෙන්නේ කියලා. මෙන්න මේ ආකාර කරුණු රාශියක් දැනගෙන මේවට යන්න දෙන්නේ නැතුව මේවා වෙනවා ඒක කාගෙත් ඇති මේ නමුත් තමන්ට තියෙන අදනට ආසල් ප්‍රසවාසයේ හිත එකඟ කරගන්නයි කියනකොට ඒ හිතේ මේ ආනාපානයත් එක්ක මේ එක දිගටම මූණට මූණ දාලා යන නිසා රාගයක් පහළ වෙන්නේ ද්වේෂයක් පහළ වෙන්න, නිදිමතක් පහළ වෙන්න, අතීතය ගැන පශ්චාත්තාප අනාගතය ගැන විකම්පිත ගති සැක එnde ඉඩක් නැති වෙනවා. හොද්දටම ආනාපානෙ ඉල්ල ගත කරනකොට දැන් නීවරණ ධර්ම වලින් හිත ටික ටික ටික ටික පරියෝදාත වෙනවා කියලා කියනවා පිරිසිදු වෙන්න පටන් ගන්නවා. ආනාපාන විස්තර වැඩියෙන් බලන්න බලන්න බලන්න නීවරණ ඈත් වෙන්න පටන් ගන්නවා. නිවර්ණ වැඩි වෙන්න වැඩි වෙන්න ආනාපානෙ බලා ගන්න බැරුව හිත එමේ දුවනවා. ඉතින් මේක නිකන් බොහොම මේ රණ්ඩුවක් කරලා කැලෙන් එළියට ගත්ත කුළුමී හරකෙක් නගුලකට බැඳ ගන්න තරමට කී කර කරගන්නවා වගේ මේ වල්පල් ඇවිදපු හිත මේ විදිහට හරි ගස්සලා මේ නීවරණ ධර්ම වලින් ටිකක් දුරවන් කරගෙන ඒ දුරවන් කිරීමේ උපක්‍රමය දැනගෙන මේකම නැවත නැවත අසුරු කිරීමෙන් යම් විදියට යෝගාවචරයට පුළුවන් වුණොත් මේ නිවන දුරුවන් කිරීමේ උපක්‍රමය නිවන දුරුවන් කිරීමේ ක්‍රම සහ විදි තේරුම් ගන්නද එතකොට මේ යෝගාවචරයට ඒ නිවරණ නිසා නන්නත්තර වෙන හිත වෙනුවට අරමුණීමේ ඒකාග්‍ර වෙන හිත ඒකාග්‍රතාවේ පහළ වෙන්න පටන් ගන්නවා ඉතින් මේවා දැනගෙන ගියොත් එන්නේ එන්නේ එන්නේ හිතේ ඒකාග්‍රතාවය පහළ වෙනවා. මේ මේ කියන ඒකාග්‍රතාවය අපි දැන් මේ ආනාපානිය හරහා භාවනා ශාලාවක ඉඳගෙන භාවනා කරනකොට ඇති වෙන තත්ත්වේ. නමුත් ඒ පටිසම්භිදා මාර්ගයේ පොතේ සඳහන් කරලා තියෙනවා මේකට අමතර කරුණු වගේක් එහෙම නැත්නම් විස්තර වගේක් මේකට උදව්පකාර වෙන මේ ඒකාග්‍රතාවය කියලා මේ කියන කාරණාව බහ මිනිස්සුෙකුට ජීවිතේ හතර පොලකදී හම්බෙන්න ඉඩ තියෙනවා කියලා. එකක් තමයි කිසිම භාවනාවකින් තොරව දාන වස්සග්ගපට්ඨානේ කට්ටම් කියලා දානයක් දෙනකොට හොඳ ගරු කටයුතු කෙනෙකුට ශ්‍රද්ධාවෙන් දානයක් දෙනකොට සම්පූර්ණම හිත එක ඒකාග්‍ර වෙන්න ඉඩ තියෙනවා. අර මෙච්චර ආනපානෙ වඩලා 12 18 ආකාරයකට අපි අරසා කරගෙන නිවර්ණ අයින් කරලා ගන්න ඒකාග්‍රතාවය දාන වස්සග්ගපට්ඨාන ඒකත්තන් කියලා දාන වස්තුව පිරිනමන වෙලාවේදී ඇති වෙන ඒකාග්‍රතාවය. ඒක ඡාගාති මුත්තානම් කියලා කියනවා මේ තෑගිදීම දානෙ දීමම තමන්ගේ චරිත ලක්ෂණ කරපු මනුස්සයාට පුදුම සතුටක් තියෙනවා. ඒ හරියට මේ අවශ්‍ය වෙලාවේ කෙනෙකුට ඒ දේ දෙන්න හම්බ වෙන වෙලාවේදී ඒක දිව්‍යමය සිද්ධියක් බාටපත් වෙනවා. මිනිස්සෙකුට මේ ආමිෂයක් තමයි දෙන්නේ. තව මිනිස්සෙක් නමුත් ඒක දිව්‍යමය සිද්ධියක් බාටපත් වෙනවා. එතකොටත් මේ ඒකාග්‍රතාව වෙනවා. ඒ වගේම සමත නිමිත්ත උපත්ථාන ඒකත්තක් කියලා කියනවා. මේ ආනාපාන සති භාවනා කරන මේ ආලෝකයේ පහළ වෙලා නීවරණ දුරු වෙලා සමත නිමිත්ත පහළ වෙන වෙලාවෙදිත් හිත කාන්දමට අල්ලනවා වගේ ඒකාග්‍රතාවය පහළ වෙනවා. ඒක අධිචිත්ත මනියුත්තානං කියලා කියන සමත භාවනා කරන කෙනාට හම්බෙන තෑග්ග. ඒ වගේම වයලක්ඛනෝපට්ඨානේ කත්තං කියලා මේ ආස්වාද ප්‍රසආස දිහා බල බලා ඉන්නකොට මුලමඳක බල බලා ඉන්නකොට මේ විපස්සනා කරන එකට ආස්වාසිය ගෙවි යෑම ප්‍රසආසයේ ගෙවි යෑමට විශේෂ ආකර්ෂණයක් වෙන්න පටන් ගන්නවා. මුලට නෙවෙයි මැදට නෙවෙයි අගට. ඒ දෙකෙත් ආශ්වාසයේ අගටත් වැඩිය ප්‍රශ්වාසයේ අග දිගට ඇදගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. බොහෝම ලස්සනට ප්‍රශ්වාසයේ ඉවර වෙන හැටි වලිග දිගිය ඇත ඇදගෙන යනවා වගේ මේ වය ලක්ෂණය වැයවීම, ක්ෂය වීම, නිරෝධ වීම, නිමා වීම දිහා බලන ඉන්නකොට ඒක නිකන් කිලස් ගෙවා දානවා වගේ සියුම් භාවයට යනවා වගේ ප්‍රසවාසයේ දිගේම යන්න පටන් ගන්න. ඒක නිකන් කැටි කැටි කැටි කැටි කැටි කැටි ගිහිල්ලා නිකන් මහා ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බී ගත්තා වගේ. මෙච්චර හෝ ගල ගලාගෙන ගියේක අන්තිමට වතුර කඳුලක් දැක් ගන්න බැරි තරමට වැලි කන්දකට බී ගන්නවා වගේ මේ වැයවීම පේන්න පටන් ගන්නවා. මේක දකිනකොට අර පෙර කරන ලද භාවනාමය විපස්සනා භාවනාවේ උපනිෂ්ඨේ සම්පත්‍ය ඇති එක්කනට විශාල ආකර්ෂණයක් එන්න පටන් අර ගන්නවා මේ වැයවීම දකිනකොට. ඔය අර මතක නෑ මේ ප්‍රධානම වික්ෂුණීන් වහන්සේ නම කුප්පලවන්න හරි කේමාව හරි මේ වගේ වෙලාවක අසපුවට ගොඩ වෙනකොට වතුර භාජනයේ තියෙන වතුර ටික අරගෙන කකුල් දෙක හොදනවා. ඉතින් කකුල් දෙක ළඟදිම වතුර ගලනවා ටික දුරක් ගිහිල්ලා ඒක හිමීට වැල්ලට බී ගන්නවා. ඉතින් ඒක දැක්ක ඉච්චරයි. දැකලා එහෙම ගියාට පස්සේ හිතේ ඇඳිලා තිබ්බේ අර වතුර ටික ටිකක් දුර ගලාගෙන ගිහිල්ලා හිමීටම බී ගත්තා. ඊට පස්සේ වතුර නැහැ. ඒක අරමුණු වෙලා rahat වුණා. ඊට පස්සේ පහනේ තෙල් ඉවරයි. ඒක හිමීට හිමීට හිමීට එළිය අඩු වේගන අඩු වේගන කියලා නිවිලා ගියා. ඒක අරමුණු වුණා. වැයවීම, ක්ෂය වීම, එහෙම නැත්නම් නිරෝධය, ගෙවි යෑම මේක දකිනකොටම සමහරෙකුට ඒක ඒකාග්‍රතාවයට හිටිනවා මේක සම විපස්සනා විපස්සකාණං කියලා ලියලා තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් ලැබුවා නම් සීක හෝ අසීක පුද්ගලයෙක් වුණොත් ඒ පුද්ගලයාට ආනාපානයේ එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ නිමවීමම නෙවෙයි ඉර බැහැගෙන යනවා දකින්නකොට සද්දයක් නිම වේගෙන යනවා දකින්නකොට මොනම දෙයක හරි Nirodhaය විශේෂයෙන්ම පේන්න පටන් ගන්නවා. ඒ නිසා මිනිස්සෙක් මරණ වෙලාවේදී පණ අදිනවයි කියන එක විශාල නිමිත්තක්. වෙන කෙනෙක් නම් බය ඇති වෙනවා, ශෝක ඇති වෙනවා, අයියෝ මගේ කිට්ටුවන්තයා මෙයාට එවන එක Nirodhaය හොඳට දකින්න. ඒ නිසා මාර්ගඵලලාභියාට Nirodha Nirodhe දකින්නකොටම වාය ලක්ෂණයම තමයි බොහොම ශ්‍රේෂ්ඨව පේනවා. Nirodhe දැකීමෙන් හිත ඒකාග්‍ර වෙනවා. වෙන කෙනෙකුට නම් හිත වික්ෂිප්ත වෙනවා. Nirodhanupatthaneය කත්තන් කියලා අරිය පුද්ගලාණන් කියලා. ඒකට මේ ඒකාග්‍රතාවයේ කෙනෙකුට අවබෝධ කරගන්න තියෙන්නේ ආනාපානයේ සමත නිමිත්ත උපට්ඨාන එකත් විතරක් නෙවෙයි. දානයක් දෙනකොට උනත් මේ ප්‍රසාදයේ එක එක කොම ගුලි වෙන ගතිය, එක gediyak වගේ එකතු වෙන ගතිය පේනවා. සමතෙත් පේනවා. විපස්සනාත් පේනවා, ආර්ය පුත්‍රලටත් පේනවා. ඉතින් ඒක නිසා මේක කවදාකවත් මේක වෙනකොට මේ ජීවිතේ මේ සංසාරේ පළවෙනි වතාවට වෙනව නෙවෙයි. මේක කියලා කෝටි වාරයක් අපේ සංසාරදී වෙලා තිනවා. නමුත් මම මේක දැක දැක යනවා, දැක දැක දන දන එනවා. වීදුරු තටාකේ මේ පැත්ත ගැඹුර අඩුයි අර පැත්ත ගොඩක් ගැඹුරුයි. ඉතින් මෙයා පුළුවන් තරම් ගැඹුරට ගිහිල්ලා බය නම් ආපහු එනවා. අනිත් දවසේ තව ටිකක් ගැඹුරට ගිහිල්ලා එතින්දී ඊට වැඩිය අද ගියයි කියලා බයට ආපහු එනවා. අනිත් දවසේ ඊටත් වැඩිය ටිකක් කරනවා. එහේ මේ ගැඹුරෙන් ගැඹුරෙන් ගැඹුරෙන් ගැඹුරට යෑමක් තමයි මේ අපි තේරෙටම තියෙන්නේ. එක්කෙනෙක්වත් මේක ජීවිතේ පළවෙනි වතාවට සංසාරේ පළවෙනි වතාවට විඳිනව නෙවෙයි. අනිවාර්යයෙන්ම අපේ මතකේ තියෙන දෙයක්. අපිට කොච්චර සද්ධාව තියෙනවද? කොච්චර විශ්වාසය තියෙනවද? ඒ තාක් දුරට අය වැයවීම දකින්න දකින්න දකින්න දකින්න දෙපර බහන්න නැතුව චල්චුරු ගන්න නැතුව දිග්ගටෝම යනවා. ඊට ඉස්සලා ගිය ඊට ඉස්සලා දවසේ ගිය ප්‍රමාණයට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට යනවා. නැවත නැවත කරන්න කරන්න කරන්න කරන්න ඒක දිගේ ඉස්සරහට යෑමේ වීරත්වයක් සෙල්ලක්කාරකමක් અભිහිත ගතියක් නැත්නම් සාහසික ගතියක් ටික ටික ටික ටික වැඩෙනවා. ඉතින් මේක පළවෙනි ශරීරය මේක දකින්නකොට ආය වහපියක් නැතුව කඩාගෙන මැනේ කරලා කියනවා උග්ගටි තඤ්ඤ පුද්ගලයයි කියලා මාත්‍රකාව පාදලා දෙනකොට මෙයා දැනගන්නවා මෙතෙක් කල මම සංසාරේ පටන් ගන්න පැත්ත බලවලා හිටියේ මංගල කරුණු විදියට දැන් නම් මට පේනවා ගෙවෙන පැත්ත මෙච්චර තමයි මේක තමයි බුදුබණ කියලා එයා නැවත ඇහැරිලා බලන්නේ අඩාගෙන යනවා. එයාට කියනවා උග්ගටි තන්න පුද්ගලයයි කියලා කලේ උඩින් නම උඩට නම පුද්ගලෙක් වගේ. විපංචනඤ්ඤ පුද්ගලයාට කවුරු හරි ඇඟිල්ලෙන් අනින්න ඕන. හරි හරි ඕක හරි යන් කියලා එතකොටත් එයා අර කියපු මාතෘකාව පොඩ්ඩක් විස්තර කරනකොටම දැනගන්නවා ආයේ කමඨාන් සුද්ධ කිරිල්ලක් නැවත නැවත අහන්න දෙයක් නැහැ මේක තමයි පාර මේ නෙය්‍ය බුද්ධලයට එක සැරයක් නෙවෙයි දෙසරයක් නෙවෙයි තුන් සැරයක් නෙවෙයි හතරවෙනි සැරයක් නෙවෙයි මෙතන ඉන්න කිරිනි වලට යනවනම් යන හැම තැනකදීම ටෙලිෆෝන් කර කර අහනවා මේ හන්දියෙන් එහාට දෙන්න ඕනේ මෙහාට දෙන්න ඕනේ. ඊගාව හන්දියෙත් අහනවා ඊගාව හන්දියෙත් අහනවා ඊගාව හන්දියෙත් අහනවා ඊගාව හන්දියෙත් අහනවා. පහුවෙන්ද යනකොටත් ඒ විදිහටම අහනවා. ඊට පහුවෙන්ද ගියත් ඒත් අහනවා. ඒ හැම වෙලාවෙදීම මේ වැය වෙනකොට ක්ෂය වෙනකොට නිරෝධයට යනකොට ඒ බුද්ධලයා හැම වෙලාවෙම සහලවනවා. ඒ බුද්ධ හැම වෙලාවෙම වික්ෂිප්ත වෙනවා. හැම වෙලාවෙදීම අන්දමන්ද වෙනවා. ඒක කවුරු හරි ළඟ ඉඳලා යාට කියලා දෙන්න ඕනේ නෑ නෑ. ඕක හරි. ඊට පස්සේ ඊගාව හන්දිට ගියාම ආයෙසරක් ගන්නවා. ඒකට කියනවා නෙය්‍ය පුද්ගලයයි කියලා. අපි තේරෙමින් ඉන්නේ ඔන්න ඔතන. තව ඉන්න පදවර්ම කියලා જાතියක් මේ මිනිසුන්ට පොත විතරයි තේරෙන්නේ කවදාක භාවනා කරන්නේ. මෛත්‍රී බුද්ධ සාසනේ පිරම් පුරපුරයි ඉන්නේ. පදවරම් කියන්නේ පොතේ ගුරා කියන වචනේ ඒකේ තියෙන්නේ. නැත්තම් අත්දැකීමක් නැහැ. ඒක නිසා මේ කප්පින මහ ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලානාදී මහ ස්වාමීන් වහන්සේලා උග්ඝටි දන්නේ පුද්ගලයෝ පිරිච්ච කල වගේ ඇවිල්ලා වචනේ ඇහෙනකොටම අපි මේ ආරම්භ වෙන පැත්ත මංගල පැත්ත බල බලා හිටියා ඒක එපා වෙලා තියෙන බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඒ වැය වෙන පැත්ත කියනකොටම ආයෙ දෙසරයක් කල්පනා කරන්න යන්නේ විපංචිතඤ්ඤ පුද්ගලයාට දැන් මේ දැන් මේ සූත්‍රයේ සරුවචනාංශේ මහා කප්පිල ස්වාමීන් වහන්සේ මුල් කරන දේශනා කරනකොට ඒක අහලා සමහරු නිවන් දකිනවා. එයා ඉතින් ඇවිල්ලා තිනවා එතකන් දන්නේ නැහැ මේ ආනාපාන සංසිඳනකොට ප්‍රශ්වාසයේ කොන හොඳට අරමුණු වෙනකොට මේක හරියද වැරදියද කියලා එයා දන්නේ නැහැ. එහෙම කෙනාට මේ සූත්‍රය අහනකොට විපංචිතඤ්ඤ පුද්ගල නිවන් දකිනවා. ඒ විදිහට ප්‍රස්වාසය හොඳට ගෙවම් කරගෙන යන්නේ කොහොඳට තේරෙනවයි කියමු. එතකොට ඒ පුදුලට සැකයක් ආවොත් මම මේකේ මුල මඳාගේ බැලුවේ නෑ. මම දැන් මේ වෙලාවේ ආයෙත් මුල බලන්න ඕනද මැද බලන්න ඕනද අග බලන්න ඕනද ආයෙන් හයියෙන් උස්ම ගන්න ඕනද කියලා ඒ පුදුලේ අනවශ්‍ය ප්‍රශ්න වගේක් ඇති කරගන්න මේ ගෙවම් කිරීම දැක්කනම් ඒ දකින්නේ මුල මඳාග දැකලා තමයි. ක්‍රමයෙන් ගෙවම් කියන්නේ. ඉතින් ගෙවම් කරන තැනට ආවට පස්සේ ඒක සැක කරලා ඇස් දෙක ඇරලා ආයේ හයියෙන් හුස්මක් අරගෙන ආයේ පටන් අරගත්තොත් ඉතින් හොද හොද මඩේ දෙමිලක් සිද්ධ වෙනවා. ඉතින් ආට පැහැදිලි කරලම කියන්න ඕනේ මැද දැක්කොත් මැද දැකලා සාර්ථක වුණොත් පුරුදු වුණොත් යාට මුල දකින්න වාසනාව හම්බ වෙනවා. ඒත් හරි උපදේශ බැලුවොත්. ඒ නිසා මුල දැක්කා නම් මැද දකලම තමයි. අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ මැදයි මුලයි දැකලා ඒක බොහෝ කාලයක් පුරුදු කරන තමයි අග දකින්න හම්බ වෙන්නේ. මේකේ පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් නිසා අග දැකපු කෙනා අනිවාර්යයෙන්ම මුලයි මැදයි දැකලා තියෙනවා. ඒ නිසා මේ අග දකින්න පැත්තට ගියාට පස්සේ ආයේ මුල ගැන සැකයක් ඒව නැවකට අවශ්‍ය ගැනීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒක කියලා දෙන්න. එහෙම නැත්නම් මේ සැකේ නිතරම කල්පනා කරනවා මම දැන් ඉඳ ගන්නකොට මට වෙන්නේ ගෙවෙනවා. ප්‍රශ්වාසයෙම ගෙවෙනවා නෙවෙයි හුස්ම රැල්ල දෙකම ආශ්‍රව ප්‍රසාද දෙකම. එතකොට මේ පුද්ගලයා හිතනවා දැන් මම වැරදිලාද මට හැමදාම මේ ස්වාමීන් වහන්සේ කියනවා ආදුනිකයෙක් වගේ කරන්න කියලා දැන් මම එතකොට ආය ආදුනික වෙන්න ආය හයියෙන් හුස්ම ගන්න ඕනද කියලා සැක ඇති කරගන්න. එවැනි කෙනාට පොඩ්ඩක් කියලා දෙන්න ඕන මේක මේ වෙනවා කියලා යන්නේ කියලා. තව සමහර ඉන්නවා ඒක හැමදාම විස්තර කීකියා දෙන්නවා. ඒ නිසා මේකයි මේ සරුවචන් වහන්සේ වෙහෙස බලන්නේ නැතුව මේ කප්පින ස්වාමීන් වහන්සේගේ සිද්ධිය අල්ලගෙන අනික් කට්ටියට ඒක ආදර්ශයක් කරලා බෙන්න මේ බලපන් මේ මනුස්සයා හෙල්ලෙන්නේ නැතුව ඉන්න හැටි හෙල්ලෙන්නේ නැතුව ඉන්න නම් මෙන්න මෙහෙමයි යන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට අර ප්‍රස්වාසයේ අග වය ලක්ෂණය දකින්න කොට එහෙම නැත්නම් සමත නිමිත්ත උපදින වෙලාවේදී උග්ඝහ වශයෙන් හෝ පටිභාග වශයෙන් හෝ අර්පණා වශයෙන් නිමිත්ත උපදින කොටත් ඉතාමත්ම සියුම් මේ ආලෝක සංඥාවත් එක්ක වැඩ කරනකොට කයේ ඇර ඇති වෙන සහැල්ලු ගති පහසු ගතිත් එක්ක වැඩ කරනකොට හිත අනිවාර්යයෙන්ම ආනාපානිය අමතක කරලා මේකට කැඩෙනවා. කැඩුණොත් එකම හෙල්ලෙනවා. හෙල්ලුනාම ආයේ කවදාකවත් ගන්න බැරි විදියට වගේ ඒ ආලෝක සංඥා නැතිලා ඒ පහසු නැති ඊට පහුවෙන්ද යෝගාවචරය ගිහිලා මට ඊ ආලෝක සංඥාව දැන් වරෙන් දැන් වරෙන් දැන් වරෙන් කී කිය භාවනා කරනවා ආලෝක සංඥාවට කැදර වෙනවා මිසක්කා ආශ්‍රද ප්‍රසආජේ හිත ඇත්තෙත් නැහැ. සතියක් නැහැ. අර ඊයේ වෙච්ච එක ඉල්ලනවා. එන්නෙම නැහැ. මම ඔය හයෙකුට ඉන්න ඉන්න වෙලාවක ඉතින් හන්දාවට හැමදාම ඇවිල්ලා අපි විහාරේ ඔය ගිරිමානන්ද සූත්‍රය කියනවා ඒකේ තියෙනවා ඔය සම්පකාය පරිසංවේදී පස්සම්බයං කාය සංකාර කියලා පීති පරිසංවේදී අස්සසී සාමීති සික්කති වීදිපරිසංවේදී පස්සසේ සාමිති සික්කති සුඛපරිසංවේදී ආදි වශයෙන් තාමත්ම ප්‍රිය තැනකට යනවායි කිය. මේ සමහර වෙලාවට ආනාපාන කරනකොට ඒ වගේ එන වෙලාවල් මට දැකලා තිබුණා. ඉතින් මම දවසක් ගිහිල්ලිවලා ලොකු ස්වාමීන් වහන්සේගේ වැඳලා ඇහුවා ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රය ක්‍රමයට ආනාපානය කරන්නද කියලා. ඔක හොඳයි කියලා. ඉතින් මං ඉඳගෙන දැන් ප්‍රීතිපටිසංවේදී වෙනකම් බලනවා. එන්නේ දැන් මේ ප්‍රීතිය වරෙන් දැන් ප්‍රීතිය වරෙන් දැන් ප්‍රීතිය වරෙන් කියලා එන්නේ අනේ චුගුණ භාවනාවත් වෙන්නේ නැතුව ගියා ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කිව්වා සාංශ ගිරිමානන්ද සූත්‍රයේ විදිහට භාවනා කරනවා හරියන්නේ නැහැ කියලා ඒ වෙලාවේ නතලව මොකද්ද ගිරිමානන්ද සූත්‍රකෙමිට භාවනා කරනවා කියලා මේ නම කියන්නේ කියලා ඊට පස්සේ මං කිව්වා ඉතින් මම පුරුදු තිබුණ නිසා මම කෙලින්ම මට ප්‍රීතිය පැමිණේවා කියලා හිතන භාවනා කරා හරිය නෑ කියලා. ලොකු සාන්තේ බුද්ධම විදියට hina වෙලා කිව්වා එහෙම බෑ නම. ඒක එන වෙලාවට හැමදාම ආස්වාද ප්‍රසවාසයෙන් පටන් අරගෙන ඒක සංසිද්ධවාගෙන යනකොට තමයි ප්‍රීතියනේ ප්‍රීතියෙන් පටන් ගන්න බෑ. ඒක රසවත් නැත්නම් ඉතින් පටන් ගන්න බෑ. එදින කරගෙන යනකොට එන්න ඕනේ. අනිත් වගේ මේ ආස්වාද ප්‍රසවාස දෙක භාවනා කරගෙන යනකොට අර එක දවසක මතුවෙච්ච ආලෝකය, එක දවසක මතුවෙච්ච ප්‍රීතිය, එක දවසක මතුවෙච්ච සහැල්ලු ගතියට කොච්චර කැහැදර වෙනවද කියනවනම් අනිත් දවසේ ආනාපානෙ නැතුව කෙලින්ම ප්‍රීතිය ඉල්ලනවා. කෙලින්ම සුඛය ඉල්ලනවා. කෙලින්ම ආලෝකය ඉල්ලනවා. කෙලින්ම ඒ ධර්මතම හිත ඒ නිමිත්ත વિશે ව්‍යාවෘත වෙනවා ආනාපානිය අමතක වෙනවා සතිය අමතක වෙනවා එදි මේ නිසා ඉන්ජන ස්පන්දන සැලීම් එහෙම නැත්නම් ස්පන්දනයේ වීම කයේ සහ හිතේ සිද්ධ වෙනවා. සමහරු අවුරුද්ද දෙක මේ අතරමැද හිර වෙනවා. ගත්ත ආස්වාස ප්‍රසවාසී අර කියන එකඟතාවයේ ඊට පස්සේ අවුරුද්දක්වත් ගන්න බැරි තරමට යනවා. නැවත ප්‍රාර්ථනා කිරීම අමතක වෙනකම්ම ආනාපානිය අල්ලන්න බැරි වෙනවා. ඒකෙන් ආලෝකේ නැතිලා යනවා. ඒක නිසා මේ සමත නිවිතුප්පඨාන එකක්තන් කියන එකදී ඒකකතාවයත් එන්න ඉඩ තියෙනවා. ඒ වගේම කම්පන චංචල උනත් එන්න ඉඩ තියෙනවා. ඒ වාගේම විපස්සනා වශයෙන් ප්‍රස්වාසයේ නිමාව දකින්න තැනට සාර්ථක වෙච්ච වෙලාවේ ඇවිල්ලා ඒ නිමාව දැකගෙන ඉන්න වෙලාවේදී ඒක නිකන් මේ සංගිලි පාලමක මැදට යනවා වගේ. මැදට යනකොට යනකොට හෙල්ලෙනවා ඒක. දඟලනවා ඒක. එතෙන්දී යෝගාවචරයට අර දැන් ඉන්නේ හෙලේ. වැටුනොත් එහෙම වැටෙන්නේ ගඟ මැදට. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී හරි කුතුහල දනවන ගතියක් එනවා. එතනදී ඒකම ප්‍රස්වාසයේ නිමාව දක්න ඊගායන්ගේ ප්‍රස්වාසයේ නිමාව දක්න ඊගාගෙන ප්‍රස්වාසයේ නිමාව බල බල ඉන්නකොට දන්නේම නැතුව ඔළුව ඉස්සරහට වැක්කරන පටන් ගන්නවා එහෙම නැත්නම් කඳ පැත්තකට නැමෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් දන්නේ නැතුව එමීට නිකන් ඉහළ දැල්ලා කුලකට ආවුනා වගේ පැද්දෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් පහන් පහන් ශිලක් සුලඟට වැනෙන්න වගේ ඉතින් වැනෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට අර කේසීරි මාරුව කරගෙන යන ගමන් තේරෙන්න පටන් ගන්නවා දැන් පිටේ ඉන්න කෙනෙක් දැක්කොත් මොනවා හිතයිද? මේක භාවනාවක්ද? මේක මොකද වෙන්නේ කියලා ඔය ඉන්ජින ස්පන්දන එන්න පටන් ගන්නවා. ඒක නිසා ආනාපාන සති භාවනා කරනකොට මේ සැලී මේ ස්පන්දන නැතුවා කියන්න නෙමෙයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ ආනාපානයේ නොමේරු අවස්ථාවේදී. ආනාපාන ආනාපානේ තාම නිකන් කිරිහට්ටියක කිරිටික මිදෙන්න ඉස්සර වෙලා කිරියප්පි එහෙමේ කෙරුවොත් සැලෙනවනේ. කිරි ටික මිදුනට පස්සේ හට්ටිය එහෙමේ කරාට මොකුත් වෙන්නේ අන්න වගේ මේ වෙලාවේදී සැලීම් වගේක් ආනපනදී සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ සමාධිය මිදෙන වෙලාව. සමාධිය කැටි ගහන වෙලාවේදී නිරංජලි එකක් කිරි ටිකක් මිදෙන වෙලාවේදී ඒක හොල්ලන්න නැතුව එහෙම තියන්න ඕන ඊට පස්සේ තමයි කැටි ගහන්නේ. එහෙම නැති වුණොත් එහෙම ඒක මේ කැදලි වැඳෙනා මිසක මිදෙන්නේ. ආන මේ වෙලාවේදී යෝගාචර දහස්වර කරලා කරලා කරලා අද මම මේක ඉවර වෙන කම්ම බලනවා. ප්‍රසවාසය ඉවර වෙන කම්ම බලන තන් ආනාපානය වුණත් දෙකම වුණත් සංසිඳනකොට සැක කරන්නේ නැතුව දිගට බලනවා කියලා ඉස්සරහට ගියාම ඇති වෙන මේ ඒකාග්‍රතාවය භාවනා ජීවිතය ඉතාම වැදගත් මනසක්දියක්. විවිධ දේවල් දිගේ සැලෙමින් තිබුණ මේ හිත ඒක අරමුණක් අල්ලන එහිම තැම්පත් වීම නිසා සැලෙනා තන සිට නොසැලෙනා තනට යන ගතියක් තියෙනවා. ඉතින් මේ සැලෙනා තන සිට නොසැලෙනා තනට යනකොට අපිට නොසැලෙන තැන ගියාම හයියෙන් අල්ල බදා ගන්න එකක් තියෙයි කියලා. නමුත් ਸਰුවචනසේ සඳහන් කර තියෙන යමක් අල්ලබදාකට ඉන්න තාක්කල් සැලෙනවා අල්ලබදාගත දේවල් හැලෙනකොට සැලීම නැති වෙනවා මේක මොනම භෞතික විද්‍යාඥයෙක්වත් දන්න දෙයක් නෙවෙයි නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැත්ති කියලා බුදුහාමර සඳහන් කරා යමක් නිසා යමක් ඇසුරු කරගෙන යමක් පීඨ ආධාර කරගෙන ඉන්නකන් සැලෙනවා අනිශ්චිතස්ස චලිතං නැත්ති අල්ලගෙන ඉන්න දේ අතහැරෙනකොට නිස්සෘතය පදනම නැති වෙනකොට නොසලෙන. දැන් මෙතෙක් වෙලා අපි අල්ලගෙන ගියේ ආනාපාන නිමිත්ත. ආනාපාන අරමුණ. ආනාපාන ආරම්මන නිමිත්ත මේක තියෙන තාක්කල් සැලීම තියෙනවා. යම් වෙලාවක ආනපන නිමිත්තක් ගන්න බැරි තරමට අරමුණු කරගන්න බැරි තරමට සංසිඳනකොට මේකයි පස්සම් බයං කාය සංඛාරම් කියලා කියන්නේ ආස්වාදවස සංසිඳවා කියන්නේ මේ සංසිද්ධ වෙනවා කියන්නේ මේකයි කියලා ඒ ගෙවෙන පැත්ත ආනාපාන නිමිත්ත ගෙවෙන පැත්ත ආනාපාන අරමුණ ගෙවෙන පැත්ත දිගටම බල බල ගෙවෙනාසුළු භාවනාවක් සංසිඳිනාසුළු භාවනාවක් කරනවා කියන එක බුදු උපදේශකින් තොරව කරන්න බෑ එතෙන්දි පුදුම විදිහට මේ ආනාපානේ නැතිවීම Tamange දරුවෙක් නැති වුණා වගේ. බූදලයක් අහිමි වුණා වගේ. නෑයෝ ගොඩක් මැරිලා ගියා වගේ ආනාපානේ නැති වුණොත් පුදුමාකාර විදිහට බය ශකිත සැක පහල කර ගන්නවා. දැන් භාවනා කරන්න කිව්ව ආනාපානේ දැන් නැතුණ දැන් මම මොකද කරන්න කියලා අහනවා. ඒ මොකද අර එල්ලෙන්න තිබුණ පිදුරු ගහවත් නෑ දැන්. ඒ තරමටම අපි මේ පණිදි එහෙම නැත්නම් නිමිති අරමුණු අනිවාර්ය කරගෙන ගිය සංසාර ගමනක අපි හිටියේ. අඩු ගානේ අනාගත ප්‍රාර්ථනාවක් තියෙනවා. නැත්නම් එල්ලෙන්න නිමිත්තක් තියෙනවා. එහෙම නැත්නම් අරමුණක් තියෙනවා ජීවිතේ. මේක තමයි ජීවිතය කියන්නේ. යම් තැනකට ප්‍රණීතියක් නැත්නම් නිමිත්තක් නැත්නම් අරමුණක් නැත්නම් ඒක කාලකන්නිකමක් විදිහට දකින්න. මොකද ආනාපානේ එකම නිමිත්ත කරගෙන එකම අරමුණු කරගෙන ඒකත් ක්‍රමයෙන් වගේ වගේ ඒවා යනකොට අපි යන්නේ නිමිති නැති තැනකටයි ප්‍රනිධියක් නැති තැනකටයි අරමුණක් නැතිකමටයි මේක හිතුවක්කාරකමක් නැත්නම් පිස්සුවක් මේක අබැග්ගයක් මේක විනාශයක් මේක නාස්තියක් කියලා තමයි සම්මත ලෝකෙ පිළිගන්නේ. මේකයි සැලෙන්න හේතුව. මේකයි මේක සැකකරන්න හේතුව. මේකයි මේක ශ්‍රද්ධාව පහළ නොවෙන්න හේතුව අපි හිතන්නේ යමක එලිලා ඉන තාක්කල් අපට නොසලී ඉන්න පුළුවන් කියලා. දරුවත් යන සම්පූර්ණ අනිපැත්ත කියන මොකක් හරි එලිලා ඉන තාක්කල් ඔබ සැලෙනවා. ඔය දේ අතහැරපු දාප දවසේ සැලීම නැති මේක කරලම අබැග්ගකින්ම අහම්බකින්ම වෙච්ච දවසේ තමයි යෝගාවචරය බුදුහාමර කවුද කියලා තේරුම් ගන්න. එතකම්ම තේරුම් ගන්නේ භෞතික වස්තු තමයි. මේ එල්ලී ගන්න තියෙන නිමිත්තක්, ඕ වේදනාවක්, ඕ අරමුණක්, ඕ ප්‍රණිදියක්, ඕ ප්‍රාර්ථනාවක් එක්ක තමයි අපේ මුළු ජීවිතේම ගත කරලා තියෙන්නේ. ඒ ප්‍රාර්ථනාව හරියටම අඳුරගෙන ඒක ගෙවෙන කම්ම බලන්න හිටියොත් එතෙන්දි තමයි අරමුණ සාක්ෂාත් වීම වෙන්නේ. අරමුණේ කෘත්‍ය සම්පූර්ණ වේ. මේක මොනම පොතකවත් නැහැ. මොනම පොතකින්වත් කියලා දෙන්නත් බෑ. මේක මේ නිවන් ලබන අවස්ථාව නෙවෙයි. නමුත් ඒකට යෝගාචර හුරු කරන තැන. අපේ පල්ලෙහා පරණ මේ ඔය ඉතුලා තියෙන කැලේ අර චිත්‍රයක් ඇඳලා තියෙන අර ස්වාමීන් වහන්සේලා කියපනම කන්දන් උඩට නැගලා ඉනිමකට පයින් ගහලා තියෙන කතාවක්. උණු බම්බුලින් හදපු ඉනිමකකට පයින් ගහලා තියෙන. උඩට කොට වෙච්ච ඉනිමක විසිකොල දාලා තියෙන. මේ සාමාන්‍ය ලෝකේ නැගපු ඉනිමකට පයින් ගහනවා කියලා කියන්නේ පාහර ගතියක්. Tamanට උදව් කරපු එක නෑ උඩ වෙන්න උදව් කරපු එක නෑ විසිකොලුවා කියලා. නමුත් විසිකිරුවේ නැත්තම් මොකද වෙන්නේ? ওই නිමග දිගෙන් බහින්න හිතෙනවා. ඉනිමකට පයින් ගැවුවට පස්සේ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් ඉන්නවනම් ඉන්න දකපන් නැත්තම් මැරියම්. ඒ වගේ තමයි ගොඩ වෙන්න උදව් කරපු ආනාපානේ 100%ක්ම ගෙවෙනකන් යනවා කියන එක වැටි වැටි වැටි වැටි යන ගමනේ අවසානයේදී සම්පූර්ණ ඒක ගෙවිලා තියෙද්දි නොසැලෙන මනසක් නොසැලෙන කයක් ඇති කරනවා කියන එක තමයි යෝගාවචරයේ තියෙන විශේෂත්වය එකක් විපස්සනාදී සිද්ධ වෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් යම් කිසි කෙනේ යෝගා යම් කිසි ක්‍රීඩකෙක් රිටිපැනීමේ තරඟයක් කරනකොට එයා අනෙකුත් ප්‍රතිමල්ලවයන් සියල්ලම ඉක්මවමින් උඩම උසට පනින්න පුරුදු කරනවා එතෙන් මෙයාගේ අවසාන ජයග්‍රහයි පිටිපැනීමේදී හොඳටම උඩට ගියාට පස්සේ රිට විසිකරනවනේ. විසිකිරුවේ නැතුව කවදා හරි පුළුවන් දෙයට ජයග්‍රහණයක් ලබන්න. ඒ අන්තිම දැල්ලට යනකම් වාංගු වෙච්ච වාරු ගත්තේ රිටට තල්ලුව දීලා ඔය ඇඟ උඩට තල්ලු කරන ගමන් රිට විසිකරලා එහා පැත්තට පැනනවා. ඉතින් කාටද කියන්න පුළුවන් කොයි වෙලාවෙ රිට විසිකරන්න ඕනද කියලා උගන්වන ගුරුවරයාට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒක චිත්තක්ෂණයකින් ඉස්සර වුණොත් හරි පස්සට වුණොත් හරි අර බාරකේ වැදුනොත් එහෙම රිට පරාදයි. හරි දැනට එනකම් අවසාන චිත්තක්ෂණය දක්වම රිටෙන් ගන්න දෙන උප්පරීම වැඩ අරගෙන රිට විසි කරන්න වගේ අපි නිශ්චිතයක් හේතු වෙන්න තියාගත්ත දේ ආනපානියෝ ආනපන සංඥාව රූපය හෝ රූප සංඥාව නැත්නම් රූප නිමිත්ත නැත්නම් රූපාරම්මණය මේ ගෙවි ගෙවි යනකොට යෝගාචර දැනගන්න මේක තැනකදී වැටෙනවා. අතහරන තැන තමයි මම ඉච්ඡලාම තාට යම්ක ආලම්බණය නොවි. ඒක හරියට ගුරුත්වාකර්ෂණ නැත්නම්කට ගිහිල්ලා අවකාශයේ පාවෙන තැනකට ගියා වගේ යමක එල්ලිලා නැහැ. යමක පදම් පදනම් කරගෙන නැහැ. යමක පිහිටලා නැහැ. ආනෙතෙන්ට යනකොට තමයි රූප කර්මස්ථානයේ කියලා පැමිණීම සිද්ධ වෙන්නේ. කායනුපස්සනා කියලා පැමිණීම සිද්ධ වෙන්නේ. එතෙන්ට යනකොට ඒ යෝගාවචරයා ඇහෙන් රූප බලනවා නෙවෙයි, කනෙන් ශබ්ද අහනවා නෙවෙයි, නාසයෙන් ගඳ බලනවා නෙවෙයි, දිවෙන් රස බලනවා නෙවෙයි, අඩුගානේ කයෙන් පහසකුත් නැහැ. එකම පහසයි තිබුණේ ආනාපානේ යාන්තමට ගෑවි ගෑවි යන ගතිය දැන් ඒකක් නැහැ. එතකොට හිතෙන් හිතවිලි හිතන්න ගියත් නිවර්ණයක් වෙනවා. ඒ නිසා මේ වෙලාවට යෝගාචරය ඇහ, කන, දිව, නාසය, කය, මන කියන ඉන්ද්‍රියන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන දිවයින් දෙකෙන්ම වෙන් වෙනවා. නමුත් ඒ යෝගාවචරය මොකද්ද අත්දකින්නේ? අපි මෙතෙක් කල් අත්දැකේ ඇහැට රූප වැටෙනකොට දැකීම නම් අත්දැකීම ලැබුවා. කනට ශබ්ද ඇහෙනකොට ඇහිම නම් වූ අත්දැකීම ලැබුවා. නාසයට ගඳ බඳිනකොට ගඳ සුවඳ දැනීම අත්දැකීම ලැබුවා. දිවට රස එනකොට, කයට පහස එනකොට, හිතට හිතිවිනකොට මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ යෝගාචරයේ අත්දකින්න අත්දැකිල්ල කිසිම පොතක නැහැ, කිසිම ව්‍යාකරණයක නැහැ, කිසිම වචනකින් විස්තර කරන්නත් බෑ. නමුත් ගිය කෙනා දන්නවා මෙතන ආමිෂයෙන් තොර වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් තොර වූ ඇහැ කන දිවනාසය කය මන කියනතර වූ මොකද්ද අත්දැකීමක් ලබනවා මේකට තමයි පිරිච්ච ගතිය කියන්නේ මේක තමයි සම්පත්‍ති කරගතිය කියලා කියන්නේ මේක තමයි සන්තුෂ්ටි කරගතිය කියලා කියන්නේ මේක තමයි ජීවත් වෙනවා කියන්නේ මේ ජීවත් වීම සම්පූර්ණ gediye ඒකේ කෑලි කැඩිලා නැහැ බික් නැහැ පළු නැහැ සම්පූර්ණ gediye තේරෙන පටන් අර ගන්නවා මුළු ඉඳුරන් හයෙම්ම අරමුණු නැති වුණාට යෝගාචරය සම්පූර්ණ gedara ආපු වෙලාවක්. සම්පූර්ණ ජීවත් වෙන වෙලාවකට එන්න පුළුවන්. මේ එන ටිකට එනකොට නානා ප්‍රකාර සැලී නානා ප්‍රකාර ස්පන්දන කයසා හිතේ සිද්ධ වෙන නිසා මේ කමඨාන් සුද්ධ කිරීම මෙච්චර වැදගත් වෙනවා. කිසිම කිසි කෙනෙකුට මෙතනදී නොසලී සිටීමයි භාවනා කියන්නේ මේනොසලී සිටීම තමයි විවේකයේ කියලා කියන්නේ. මේනොසලී සිටීම තමයි විස්රාමයේ කියලා කියන්නේ. මේනොසලී සිටීම තමයි හුදකලා බව කියලා කියන්නේ. මේනොසලී සිටීම තමයි උපේක්ෂාව කියලා කියන්නේ. මේනොසලී සිටීමට යන තමයි මේ සතිය අපි තීව්‍ර කරන්න කියන එක. කවදාකවත් තමන් වශයෙන් කල්පනා වෙන්නේ නැහැ. ඒක හරි පාර මධ්‍ය ප්‍රතිපදාව කියලා කවදාකවත් කියෙන්නේ නැහැ. එහෙම තියා තව කවුරුට කිව්වත් මෙතන තියෙන විවේකය තමයි ලෝකේ තියෙන චිත්ත විවේකය කියන්නේ. මේක තමයි උපදි විවේකේ බාටපත් වෙන්නේ. මෙතන තමයි නියම විස්රාම වීම තියෙන්නේ. මෙතන තමයි නියම හොදකලා වීම තියෙන්නේ. මේකට තමයි උපේක්ෂාව කියන්නේ. මේ තමයි සත්‍ය කියලා පැමිනීම කියලා කියලා දුන්නත් අදහන්න කැමති නෑ. මොකද මොකක් හරි ඕනේ එල්ලිලා ඉන්න. ඒ එල්ලෙන තාක් සියල්ල දුක් බවක්. ඒ සියල්ලම තමයි පෙළෙන බවක්. යමක හේතු වෙලා ඉන්න තාකල් චලනයක් තියෙන බව. නිශ්චිතස චලිත. අනිශ්චිත භාවයක් මේ ජීවිතේම නිවන් දකින්න ඉස්සර නිකන් උනත් ලබන්න පුළුවන් බවත් බුදුහාමුදුරු ඉස්ලාම් ප්‍රකාශ කරනවා. කිසියම් දෙයක ඇසුරක්, පිහිටක්, ආධාරයක්, නිශ්චිතයක් නැතුව අනිශ්චිතව ජීවත් වෙනකොට සැලීමක් නැහැ. හරියට උලන් වදින්න නැත්නම්කපත් වෙන පාන් දැල්ල වගේ ඒවම හිතත් ගතත් ඒකෝදී භාවයටපත් වෙලා යෝගාචර චිත්තක්ෂණයක් ලැබෙනවා කිසිම ක්ලේශයක් නැහැ. ඇහකන දිවනාසය කනින් නෙවෙයි අත්දැකීම ලබන්නේ. බාහිර රූප ශබ්ද ගන්ධ රස කියන ආමිෂයක සම්බන්ධිකුත් නැහැ. නිරාමිෂ සුඛය. නිරාමිෂ ප්‍රීතිය කියන එකට ඉඩ ලැබෙනවා. හැබැයි යෝගාවචරය සත්පුරුෂයෙක් නම් යෝගාවචරය පඬිතෙක් නම් යෝගාවචරය භ්‍රමචර්ය රකන්න රකින්න එක නා. එහෙම නැත්නම් අසත්පුරුෂකමක් මතුනොත් ඉතින් මේක සැක කරනවා මේක ආපුවා මොකද කරන්නේ කියලා අහනවා එක්ක හයියෙන් ඇත්ත එක ඇරලා බලනවා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා එහෙම නැත්නම් නිින්දට වැටෙනවා මොනම හරි දෙයකින් මේ චිත්තක්ෂණය පන්න. මේ ක්ෂණය පන්නනවා. හැබැයි මේ පන්නවාට ඒක අපරාධයක් නෙවෙයි. ඒක කෙලෙසකුත් නෙවෙයි. ඒක යෝගාචරකේ වැරද්දකුත් නෙවෙයි. යෝගචර දහස්වර කරලා කරලා කරලා වරද්දලා වරද්දලා වරද්දලා කවදා හෝ මොනවාකින් මොනකින් මොනම දෙයකින්වත් උපනිශ්‍රයක් නැති හේතු වීමක් නැති තනියම හිට ගන්න පුළුවන් තරක් එනකොට මම සතිය දෙගුණ කරලා මම මේකට අභීතව මම මේකට වීරත්වයකින් යුක්තව සාහසිකව මම මේකට ගෙවදිනවා කියලා ගියොත් ඒ යෝගාවචරයට තේින පටන් අර ගන්නවා manussකම කියලා කියන්නේ බුදු වෙන්න උනත් පුළුවන් දෙයක් කියලා. නිසි උපදේශයේ තියෙනවා නම් මෙතෙන්ද කියලා වැඩි වේලාවක් ඉඳ ඉඳ වැඩි විස්රාමයක් වැඩි විවේකයක් ලැබෙනවා. වැඩි හුදකලා බවක් ලැබෙනවා. වැඩි උපේක්ෂාවක් පුරුදු කරනවා. ඒ නිසා මේක දවසේ පැය 24ක් තියෙනවා නම් 25ක් ඉන්න කියලා කියයි. පුළුවන් නම්. දැන් කෙලස් කියලා කියන්නේ මෙතෙන්දී හිතට ස්පාසුවක් නොදී ඊගාවට මොකද කරන්නේ මං හෙට මේක කොහොමද ගන්නෙ මං අම්මට මේක දෙන්නේ කොහොමද මං තාත්තට දෙන්නේ කොහොමද කියලා নানা ප්‍රකාර කුණු කන්දල් අර පෑදීදියට බොරදියේ දාන්නා වගේ අනාකූල ප්‍රවාහයට ආකූල කරන්න වගේ අපේ පඬිතකම් මේකට තමයි අවිද්‍යාව කියන්නේ මේ තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ මේක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන අර පැහැදිලි ප්‍රවාහය নানা ප්‍රකාර විදියට අවුල්පාස කරගන්න. අවුල්පාස කරන සෑම වෙලාවකම ඒ කාය ස්පන්දන හෝ හිතේ ස්පන්දන පහ වෙනවා. කාය ඉන්ජන හෝ හිතේ ඉන්ජන පහ වෙනවා. මේ නැවතත් මම කියනවා දෙවෙනි වතාවටත් මේක අකුසලයක් නෙවෙයි. මේ කවුරු හිතලා කරන දෙයක් නෙවෙයි. මේ තමයි කෙලෙස් වල හැටි. ඒ නිසා අපිට ලක්ෂ කෝටි වාරයක් දෙන්න ඕන කෙලෙස් වලට පිටිය දීලා උඹ නටපන්. ඕන සැක කරපන්. ඕනනම් සද්ධාව බිඳ ගනිමු. ඕනනම් බුදිය ගනිමු. ඕනනම් මේක ඇද්ද ගන්න බලපන්. ඕනනම් හයියෙන් හුස්ම ගනිමු. <clears throat> මේ සේරම කරලා බලන්න එකක්වත් මම නෙවෙයි එකක්වත් මගේත් නෙවෙයි ඒවා මගේ ආත්මයක් නෙවෙයි නමුත් ඒවා අනාරාධිත අමුත්තන් වගේ ඇවිල්ලා තියෙන සේරම පාළුගේ වළම්බින්න වගේ සේරම වනකලා දාලා යනවා කෙලෙස් වලට කිසිම විල්ලැජ්ජාවක් තියෙන જાතියක් ඒ නිසා කෙලෙස් වලට පහර දෙනකොට පහර දෙන්නුනේ සාහසිකව. කෙලෙස් එක උරතල් කරන්න යන්න එපා, මෙනෙහි කරන්න යන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා. හැම දෙයකින්ම වෙන්නේ කෙලෙස් වැඩෙන එක. කෙලෙස් වලට දෙන්න ඕනේ ගරිල්ලා සටනෙමයි. සාහසික වෙන්න ඕනේ මරලා 18 පොලකට අනින්න ඕනේ. ආයෙ ඉඩ දෙන්නේ නැති වෙන විදිය. ඉතින් මේක මේ මේ තැනට ගියාට පස්සේ යෝගාචර මේ එන තෙද මේ ආඩ්‍ය ගතිය පෙර කරලන ලද අත්දැකීමෙන් පමණමයි එන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා මට මේකදී උදව් කරන්න බෑ කියලා. හැබැයි උන්වහන්සේ පෙත කියලා දීලා කියනවා මෙන්න පාර. මෙතෙන් ගිහිල්ලා උල්වාන්තරම් විවේක වෙන්න. උල්වාන්තරම් විස්්‍රාම වෙන්න. උල්වාන්තරම් මේක උපේක්ෂාබා තේරුම් ගන්න. උල්වාන්තරම් මේක යමක එල්ලී නැති චිත්තක්ෂණයක් බව තේරුම් ගන්න. එල්ලන යමක් තියෙනවා නම් තාම කෙලෙස්. මේක පිළිබඳව සැක කරනවා නම් ඒකත් කෙලෙස්. විචිකිච්ඡානම් වූ නිවර. මේකට ශ්‍රද්ධාව නැත්නම් අසත්පුරුෂය. කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. සම්බ්‍රහ්මචාරී බ්‍රහ්මචාරියක් මේකේ නැහැ. හැබැයි ශ්‍රද්ධාව නැතිලා යනවා. නැති වෙන්න ඉඩ තියෙනවා මං කියන්නේ. එහෙම නැත්නම් මේක සැක කරන්න ඉඩ තියෙනවා. එimhe නොකරපු කිසි කෙනෙක් නැහැ මේ ශාසනය හැම කෙනාම මේක සැක කරනමුත් බන අහලා අහලා අහලා අහලා අහලා කමඨාන සුද්ධ කරගෙන කරගෙන කරගෙන ඊයේ වෙච්ච අත්දැකීම අදට අරගෙන දිගට කර කර යනකොට මේ ඉන්ජන සහ ස්පන්දන ඊටේ සහ කයේ නැති කිරීමට දෙවන්නේක් මේ ලෝකේ සම්බන්ධයක් නෑ තමන්ගේ තකතිරුකම මමනමයි මේක කෙලෙස් බව මේක අවිද්‍යාව බව මේක මිත්‍යා දෘෂ්ටිය බව මේක අයෝනිසෝ මනසිකාරය බව තේරුම් ගත්තොත් යෝනිසෝ මනසිකාරයත් තමන්ගේ අයෝනිසෝ මනසිකාරයත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටියත් තමන්ගේ සම්මා දිට්ඨියත් තමන්ගේ අවිද්‍යාවත් තමන්ගේ විද්‍යාවත් තමන්ගේ කොයි එක්කනාද සමාදන් වෙන්නේ කොයි එක්කනාටද අපි අයින් වෙන්න කියන්නේ කියන බලනකොට අපි හැම වෙලාවෙම හතරමං හන්දියක මැද ඉන්නා වගේ කොයි පාරේ යනවද දන්නේ අපි හරි අසරණයි, අපි හරි අනාථයි. ස්වභාවයට දුන්නොත් හිත දුවන්නේ සංසාරෙටමයි අපායටමයි. අමෝරාවෙන් ඕනේ මෙය අරගෙන සම්මාදිටිය තියන. යෝනිසමනසිකාරයේ තියන. එතන හරි පිට අඳුල්ලා දෙන්න. ඒකටයි බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ සංදිස්ථානට ආවට පස්සේ ස්වභාව සිද්ධියෙන් නම් මේක වෙන්නේ නැහැ. බුදුබණේ හැටියට ලෑස්ති වෙලා ගියොත් බොහෝම ලේසියෙන් අර විවේකයට වැඩි ඡන්දය දෙන්න පුළුවන්. විවේකේ නැති හැම තැනම කෙලස් කියලා හිතාගන්න නිසා උපදින තාක් උපදින කෙලස්. නැති වෙන තාක් නැති වෙන කෙලස්. ඒ නිසා අනිශ්චිත භාවය කියලා කියන්නේ මෙතන කෙලස් නැහැ. අනිශ්චිත භාවයේ තියෙනකොට සැලීමක් නැහැ. දැන් කවදාකවත් අපිට ඒක තේරෙන්නේ අපි හිතන්නේ නොසලී ඉන්න නම් කණුවක් බදාගෙන ඉන්න ඕන. මොකක් හරි අල්ලගෙන ඉන්න ඕන කියලා අපේ මුළු ජීවිතේට අපේ රක්ෂණ සංස්ථාවල් කියලා රක්ෂණ ඔප්පු අර ගන්නවා බැංකුවට කියලා බැංකු ගිණුම් දා ගන්නවා දරුවෝ ඇති කර ගන්නවා පොත් ලියනවා නිර්මාණ කරනවා පාලං ඒ දඬුව හදනවා සේරම මගේ කියා ගන්නවා මේ මොකටේ අඩු ගන්න මෙව්ව හරි මට අනාගතයේදී ওই වෙලාවක හරි පිටක් ආධාරයක් වෙයිලා පිට ආධාර වෙයි සැලෙන්න පිට ආධාර වෙයි ස්පන්දනය වෙන්න ස්පන්දනය නතර කරන්න ඕන නම් සැලීම නතර කරන සියලු අභිමතාර්ථ ඔය සියලු ප්‍රාර්ථනා ඔය සියලු නිමිති ඔය සියලු අරමුණු සියල්ලම දැක දැක දැක දැන ගෙවෙන වෙලාදී මේ වය ලක්ෂණය වැය වෙන හැටි ක්ෂය වෙන හැටි දකින්න පුදුමාකාර වීරත්වයක් අවශ්‍යයි මේකට සරුවචනේ පාවිච්චි කරන දීර කියන වචනය පාවිච්චි කරනවා සරුවචනසේ පෙන්වන සූර වීර දීර කියලා පද තුනක් සූරයයි කියලා කියන්නේ ශිල්පේ දක්ෂයාට වීරයයි කියලා කියන්නේ තමන්ගේ සමාජයේට ඒ ශිල්පයේ දක්ෂය ප්‍රයෝජන අරගෙන පිරිස බේර ගන්න මිනිහට. ධීරයයි කියලා කියන්නේ ශිල්පයේ දක්ෂයි පිරිසත් බේරනවා තමනුත් බේරනවා කියන. තමනුන්ගේ බේරන මේ පිරිසත් අතාරින්න මේ කියන සම්දිස්ථානේ දෙන්නේක් නැහැ. ඒ තියා අපින්වත් මේ කියන සම්දිස්ථානේ හොඳ නරක කියලා දෙයක්වත් නැහැ. මේ කියන සංදිස්ථානේ හරි වැරදි කියලා දෙයක්වත් නැහැ. මේ සින්දි සංදිස්ථානේ අනාගත අතීත අනාගත පච්චුප්පන්න කියලා කාලයේ වෙනසක් ඇත්තෙත් නැහැ. ඇතුළත පිටිත කියලා වෙනසකුත් නැහැ. ගොරෝසු සියුම් කියලා වෙනසකුත් නැහැ. ප්‍රිය අප්‍රිය කියලා වෙනසකුත් නැහැ. දුර ළඟ කියලා වෙනසකුත් නැහැ. මේ සියලු ප්‍රමාණ බොඳ වෙලා, දිය වෙලා ඒකෝදී භාවයකට යනවා. ඒකයි අපිට බය හිතෙන්නේ. අපි මෙතෙක් කල් ගෙනාපු මේ පොදිය මේක හරි මේක වැරදි. මේක වේවා මේක නොවේවා. මේ සේරම තියෙන තාක්කල් මේ ඔක්කොම හේතු වෙන්න කරුණ බවටපත් වෙනවා. නිශ්චිත බවටපත් වෙනවා. මේ සීළු නිශ්චිතයන්ගෙන් වෙන් වෙච්ච අනිශ්චිත බව නොසැලෙන බවක් මේ ජීවිතයේදී. ඒ කියන්නේ ලෞකික වශයෙන්මත් අත්දකින්න පුළුවන්. ඒක තමයි මේ කායනුපස්සනාවේ නිමාව. නැත්නම් කායනුපස්සනාව ඉඳලා වේදනානුපස්සනාව නැත්නම් රූප ධර්මයන්ගේ නාම ධර්ම වලටපත් වෙනවා කියලා කියන්නේ උතන. මෙතන බොහොම සංදි බොහොම වටන සංදිස්ථානය. ඒ නිසා මෙතෙන් එනකොට සමහරකට මෙතෙන් ඉස්සර වෙලා ඒ කයට පුදුමාකාර දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඇතුළත සමහරලාට සිලි දියසුලි ගිනි කඳු එහෙම නැත්නම් වැලි සුලාවල් එහෙම නැත්නම් ගම් වතුර නානා ප්‍රදේවල් පේනවා. සමහරුන්ට ඒක පිටිමුත් පේනවා. පිටටත් ඒක පැද්දෙනවා, සැලෙනවා, ගැස්සෙනවා. ඇඟ පුරාම සත්තු දුවනවා වගේ දැනෙනවා. පිටේ ඉන්න කෙනෙකුටත් පේන තත්ත්වන මට්ටමට යනවා. මේ ශීරම මනසෙන් ඇති කරන චිත්ත ඉන්ජන චිත්ත ස්පන්දන. මේ සෑම ඉන්ජනයක්ම සෑම ස්පන්දනයක්ම කයෙත් මොකද්ද වෙනසක් ඇති කරනවා. ඉතින් මේ යකාට මේ දොළ දෙන්නතු යන්න බෑ. මෙතෙන්දී ඒ දොළ දෙන්න ඕනේ. මොකද්ද මේ කය මගේ නෙවෙයි. යාට ඕනේ නෝට එයා බෑක් කරනවා. යාට ඕනේ නෝට කෙලින්නවා. යාට ඕනේ නෝට සැලෙනවා. ඉතින් මේක පිළිගන්නේ නැතුව මම මේ කය මෙහෙමම තියාගෙන ඉන්න ඕනේ කියලා හිතුවොත් එහෙම ඒ කියන්නේ ආත්ම සංඥාවක් තියෙනවා. ඉතින් හොඳටම පෙන්නනවා මේ කය මගේ නෙවෙයි. මම හිතලා කරන වැඩ නතර කරුවට පස්සේ මේක යාගේ ක්‍රමයට වැක්කේනවා. නිකන් ගැරන්ඩි හැවක් වාගේ. වැල් ගැඩවිල්ලෙක් වාගේ. ඉතින් මේක පිළිගන්න කැමතින අපිට ඕනේ නිවනට යන්න බොහොම ලස්සනට කෙලින් පපුව තියාගෙන ලස්සනට නිවන් යන්න තමයි අපි හිතන්නේ. කියන්නේ මම ය නිවන් දක්වන්න හදන්නේ කවදාකවත් මතක දෙන්න මම යට නිවන් පලාතකට යන්න හම්බෙන්නේ. ඒ මඟ යනකොට මම යදී වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනකොට මේ කය පාලනය කිරීමේ ශක්තිය මේ කය අපිට ඕනේ தත්තර පවත්න්න පුළුවන් ගතිය බැරි බව අද්දක උත්සලා පිළිගන්න වෙනවා. මේක වෙන්නේ නැති තරුණ තරුණියෝ කැමති නැත්තේ භාවනා කරන්න. වයසට ගිය කටින් කොහොමවත් නම් කුද ගහිලාමනේ තියෙන ඉතින් භාවනා කරනකොට කුද ගැහුණා කියලා දෙයක් නැහැ නම. ඔක දැක්කයි කියලා මිනිසුන්ට ගණන් ගන්න දෙයක්වත් නැහැ නම. එහෙම ගෙල්ලලා සමාහට නිදි කියලා වැටෙනවා ගොරවන්න පටන් ගන්නවා ඒත් ඉතින් ගාලල්ලා. වයසට ගිහිල්ලානේ කබාය ඉරිලා ඊට කමක් නැහැ. මා දැන් වහලු වියේ කියලා වයසට කියලා භාවනා කරන්න යන කට්ටිය මේක ඉන්නේ මේ දැන් නිවන් දකින්න ඕන කියලා මේ තරුණකමට ගියාට පස්සේ මේවා එකක්වත් අද වෙන්න බෑ ලස්සන කොණ්ඩ පිරලා තියෙනවා දත් නැදලා තියෙනවා ඔක්කොම කරලා ඉවරලා දැන් භාවනා කරනවා කියලා ඔන්න පටන් අරගන්නවා කුරුසෙල් තියලා එන ගැහුවා මොකක්වත් හරියන්නේ නැහැ මෙතෙන් යනකොට සියලු පාලනයන්ගෙන් තොර වෙනවා තොර නොවි ඔය කියන ඒකෝදි භාවයට යනවා ඔය ඔය කියන නිර්ාමිෂ සුඛයට යන්න බෑ. විශේෂයෙන්ම ආධුනිකයා යනකොට ආධුනිකයා තුළ විවිධාකාර විකාර ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඒ විකාර ලක්ෂණ 10ක් අපේ තේරවාද පොත්පත්වල විදර්ශනා උපක්ලේශ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. මේ ප්‍රීති සුඛ පහළ වෙනකොට নানা ප්‍රකාර දේවල් කයේ තමයි තේරෙන්න පටන් ඔක්කොම හොඳ දේවල්. නමුත් මනසෙන්ම වාපුවා. මනෝමූලික මනෝපුබ්බංගම මනෝ ශ්‍රේෂ්ඨ කරගෙන වැඩිච්ච දේවල් ඉති යෝගාවචර ඒවා ඇල්ලුවොත් ආනපන ගිලිහෙනවා සතිය ගිලිහෙනවා ආයශර බිබට හරියට ග්‍රීස් ගහේ නගින්න යන මනුස්සයා වගේ නැගපු ප්‍රදේශයේ නගිනකොට ගහක නගිනවා වගේ නැග්ගහැදී නැගපු නැති හරිය කියලා ග්‍රීස් ටික අත ගාපු ගමන් සුස් කාලා බිම වැටෙනවා. ඉති වටේ වලාන ඉන්න කට්ටිය hina වෙනවා. ජී මිනිස්සු ආරින්නේ ආයශරයක් කර මුල් නැගපු ටිකේ නගිනවා නැගලා ගිහලා අලුත් කැලකට අත තිබ්බ ගමන් පෙරදෙනවා. වෙන්නේ මොකද්ද ගහේ තියෙන ග්‍රීස් ටික ටික ටික ටික ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි යා. හැම ඒ වැටෙන වෙලාවකම එහෙම නැත්නම් පශ්චාත්තාප වෙන වෙලාවකම එහෙම නැත්නම් මන්දෝත්සාහය වෙන හැම වෙලාවකම යෝගාවචරයගේ පන්නරයක් හිටිනවා. එහෙම පන්නරයක් නැත්නම් භාවනා කෙරෙන්නේ නැහැ දිගට. දිගට කරන්න හිතා ගන්න ඕනේ බුද්ධ ආදී උත්තරපන් වහන්සේලා පවා මේ වාගේ ගමනකින් තමයි ඊතර වුනේ. අවසාන භවෙදී සරුවචන් වහන්සේට රාජ්‍ය සැපති වුණා. යෝරජ තනතුරු හම්බෙලා තිබුණා අතෑරිය. අතහැලා ගිහිල්ලි වෙලා මොන දෙයකටද දන්නේ අන්තිම කයට දුක් දෙන්න පටන් ගත්තා කාමසුකල්ලි කාණ යෝගයේ ඉඳලා කෙලින්ම අත්තකිලමතාන යෝගයට ගියා මේකනම් ඒකායන බුද්ධ බුදු වෙන ක්‍රමය කියලා හිතාන් තමයි කරේ මේ අපි ඔබ සියලු දෙනාම කරන්න බැරි තරම් දුක් දුන්න කයට කවුරුත් කිව්වට ඇහුවේ නැහැ Tamanthම වැටෙනකම් කරලා කරුම ගෙවිච්ච දවසේ තමයි මධ්‍යම ප්‍රතිපදාට ආවේ උන්වහන්සේක ලැජ්ජාවකට ගත්තේ නැහැ. උන්වහන්සේ කෙලින්ම කිව්වා මම මෙහෙම දෙයක් කරා. චූලසීනාද සූත්‍රයේදී ඒ ඒ දුෂ්කර ක්‍රියා කරනකොට කරපු ටික තේරම කියලා කියනවා. පොතක ලියන්න බැරි තරම් දේවල් ලියලා තියෙනවා. ඒක කරලි උල්ලන දික උඹලට මෙච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. මම මේ අන්ත දෙක අන්ත දෙක වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාවක් වෙන් කළා දීලා තියෙනවා. ඒ වුණත් හැම කෙනාටම Tamange ඒ බිල්ල ගෙවන්න වෙනවා. නැත්තම් බිල ගෙවන්න නැත්තම් ඒ පුදවිල්ල පුදන්න වෙනවා. නැත්තම් බිලි දෙන්න වෙනවා. පින්වන්ති බිල්ලට දෙන්න වෙන්නේ මගේ රුචි අරුචිකන් ටික තමයි. දැන් මෙතෙක් කල මම මේකට රුචි මේකට අරුචි මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා පද්ධතියක් එක්ක නිගමන් කරේ. ඔන්න ඔතෙන් යනකොට ඒ රුචි අරුචිකන් ටික සේරම පාවා දෙන්න වෙනවා. මගේ පෞරුෂත්වය කියලා යමක් වෙනවන එක පාවා දෙන්න. මගේ ඇබ්බැහි වගේක් තියෙනවා නම් ඒ සියල්ල පාවා දෙන්න. ඒව නිකන් කේල් ගෙඩියකින් පොත්ත ගලවන්න වගේ ගලවලා යනවා. මේ ධර්මයේ හැටි මේ ධර්මයේ අපි සුද්ධ කර කර සුද්ධ කර ඉදිරියට ගෙනියන නිසා මෙතෙන් ගියාට පස්සේ යම් ආකාරයකට එන හැම එල්ලෙන්න පුළුවන් ප්‍රාර්ථනා කරන්න පුළුවන් නිමිටි කරන්න පුළුවන් අරමුණු කරන්න පුළුවන් සියල්ලම දැක දැක දැක දැක මේ ඡේ වෙනවා වැය වෙනවා දකින්නකොට අභීත සතුටකේ ඒකට බලාගෙන මනසට විතරක් ඔය භාවනාදී හම්බෙන ප්‍රීතිය භාවනාවේ හම්බෙන සුඛය ලැබෙනවා. නැත්තම් පොඩ්ඩක් ප්‍රීතිය හම්බෙච්ච ගමන් ආයේ තර්ක මනස පහළ වුණොත් අර ප්‍රීතිය නැති වෙනවා. එනිසා මෙතන ඇත්තටම මේ සැලීම සහ ස්පන්දනය කියන එක පිළිබඳව යෝගාචරයට හොඳට පුහුණු කරනවා. කයේ සාහිතේ ලූඩ් අයම් ලෙසයන් තියෙන හැම තැනකදීම ඒක වෙන්නේ කාම ආශාව නිසා සහ ද්වේෂය නිසා එන හැම එකක් නිසාම යෝගාවචර සැලීමක් ඇති වෙනවා. නමුත් හොඳටම තේරෙනවා මේ සැලීම මේකෙන් කියලා. ඒක අවබෝධ කරන්න කරන්න කරන්න කරන්න නොසැලෙන ගතිය ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. නමුත් නොසැලීම සඳහා තියෙන ඒකායන මාර්ගයේ අනිශ්චිතකම යමක් ඇසුරු නොකිරීම ඇසුරු කරන්න තියෙන ඔක්කොම මේ ලෝකේ තියෙන්නේ කෙලෙස් නැත්නම් දුක් උපදිනා තාක් උපදින්නේ දුක් ජීවිනා තාක් ගෙවෙන්නේ දුක් කියලා බුදුරජාණන්සේ දේශනා කළ තියෙන නිසා සීල සකස් කිරීම සීල ප්‍රාර්ථනා සීල ප්‍රණිදි සංස්කාර කියන පදයට වෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්ච මෙතනදී මේ බුදුහාමුදුරුව අපි අර දවසේ මාත්‍රිකා වශයෙන් තියාගත්ත පාලි පාඨයේ සඳහන් වෙන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සීසාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සීසාමිති සික්කති. සංස්කාරවල කාය සංස්කාර වශයෙන් ගොරෝසුම සංස්කාර කොටස් සංසිද්ධ වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. කයෙහි තියෙන සංස්කාර බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ ආස්වාද ප්‍රසවාස වශයෙන්. ඉතින් ආශ්‍රද ප්‍රසාර සංසිඳනවා සංසිඳනවා කියලා කියන්නේ කෙරුවාවල් ටික එහෙම නැත්නම් අපේ හිතලා කරන දේවල් ආශාවල් ටික එමිට එමිට එමිට දැක දැක දැක දන ගෙවන් කිරීම. ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න එකට ලෑස්ති වෙන්න වෙන්න මේ සැලෙන ගතිය අඩු වෙනවා. මේ හුස්ම නොගත්තත් හුස්ම ගන්න බව දැනුනේ නැති වුණත් ඒ ජීවන යාත්‍රාව පවතිනවා. හිතලා හුස්ම නොගත්තත් ඇතුලේ හුස්ම වැඩපිළිවෙල වරදින්නේ නැහැ. අසංස්කාරික හුස්මක් ගන්නෙනවා. අවිචානික පේනසික හුස්මක් ගන්නෙනවා. මෙන්න මේ වගේ කයෙන් හිතලා කරන කායික පාචසික වැඩ සම්පූර්ණ නැතකට පස්සේ තේනවා හිතලා කරන දේ නතර වුණාට ඉබේ කෙරෙන විශාල වැඩ රාජකාරියක් මෙතන තියෙනවා. ඒව මගේ පාලනයෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒව සිද්ධ වෙන්නේ කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, බීජ නියාම කියන හේතු බල ධර්ම වලට. ඒක පාලනය කිරීමේ ශක්තියක් අපට නැහැ. අපිට පාලනය කරන්න පුළුවන් වෙන්නේ චේතනාපූර්වක කොටස් ටික විතරයි. විචේතනා කොටස් ටික තමයි සංස්කාර කියලා කියන්නේ. ඉතින් කය හා සම්බන්ධ චේතනා සියල්ලම තැරලා සියල්ලම ඉබේ සිද්ධ වෙන්න දීලා. නැත්නම් ආශ්‍රව ප්‍රසවාසය සම්පූර්ණයෙන් ගෙවෙනවා නම් ගෙවෙන්න ඇරලා මේකට පූර්ණ අවධියකින් ගියොත් යමක් ඇසුරු නොකිරීම ඇසුරු කිරීම නිසා තිබුණා නම් යම් කී සැලීමක් ස්පන්දනයක් ඒක නැති වෙන බව යෝගාචර දැක්ක දැක්ක දන දන අස්පනා පිට අත්දකින්න. හැබැයි ඒ උපදේශ සහිතව ඒ දෙයට ලෑස්තිලා යන යෝගාචරයට විතරයි. අද ගියාට හෙට වරදින්න පුළුවන්. නැවත නැවතත් කරලා කරලා කරලා කරලා මේ පෙත මේ මේ ප්‍රතිපදාව එන්න නැත්නම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක බොහෝ වාරයක් කරනකොට තමයි Tamante එක පිළිබඳ විසුද්ධියක් එහෙම නැත්නම් කියනවනම් පිරිසිදු බවක් ඇති වෙයි. එනිසා භාවනා උපදේශයක් වශයෙන් කියනකොට කියන්න තියෙන්නේ තමන්ට සැපක් මැදුනත් දුකක් දැනුණත් ආලෝකයක් දැනුණත් අන්ධකාරයක් දැනුණත් බයක් ඇති වුණත් විශ්වාසයක් ඇති වුණත් ඒ සෑම දෙයක් කරාම තාම ඉතුරු වෙච්ච ආනාපාන ජීවන්ත බලන්න. ආනම්බනේ ගෙවෙමින් යනවනම් ඒක ආලෝකයක් අතරින් ආවත් අන්ධකාරයක් අතරින් ආවත් බයක් අතරින් ආවත් සැකයක් අතරින් ආවත් කොයි දෙක අතරින් ආවත් තිබුණත් ආනම්බනේ තියෙන තාකල් නිමිත්ත ගෙවන් කිරීම ක්ෂය වීම වැය වීම සිද්ධ වෙනවා. හිත වෙන්න වෙන්න වෙන්න යෝගාවචරයට විශ්වාසයක් පහළ වෙනවා ආනම්බනේ තියනට තියෙනකොට තියෙන සතියට වැඩිය ගැඹුරු සතියක් ඕනේ ආනම්බනේ නැතිකොට පවත්තන සතියේ. යමක් ඇසුරු කරගෙන පවත්තන ආස්තික ප්‍රඥප්තිය පවත්තන සතියට වැඩි තාමත්ම ගැඹුරු සතියක් වන මොනක්වත් නැතුව ඉඳදී නොසලෙන සතියක් පවත්තන. එතින්දි තමයි සතියේ ඉන්ද්‍රිය ධර්මයක් බවට සියල්ලන්ටම නායකයෙක් බාටපත් වෙලා ආධ්‍යාත්මික පිටකොන්දක් කරන්නේ. එතින් එනකන් යෝගාචරය ස්වාධීන නැහැ. එතින් ආට පස්සේ යෝගාචරය ස්වාධීන වෙන්න පටන් ගන්නවා තේරෙනවා ඇසුරක් ඕනේ මෙතෙන් යනකම් ඒ ඇසුර ගෙවන් වීම හරහා තමයි අපි ස්වාධීන වෙන්නේ. හරියට රිට පැනීමේ අවසාන කෙලවරේදී රිට ආධාරයෙන් උඩට ගිහිල්ලා රිට විෂිකරන්නසේ අන්තිම කෙලවර දක්වාම ආනාපානෙ පවත්තලා ආනාපානිය නිම වෙන තැනේදී හොඳට දැක්ක දැක්ක දැන දැන දැන් මේ ආනාපාන නිමිත්ත ගෙවෙනවා දැන් මේ ආනාපාන අරමුණ ගෙවෙනවා ප්‍රනිධියක් මොකුත් නැහැ මට මේක 100ක් මොකකින්වත් මුහුන් නොවි. මොකකින්වත් සංකීර්ණ නොවි. පෑදීතියට බොරදී දාන්න නැතුව ඉන්න පුළුවන් නම් සක්කාය දිට්ඨිය කැඩෙන්න පටන් ගන්නවා. මාන්නේ කැඩෙන්න පටන් ගන්නවා. ආශාව කැඩෙන්න පටන් ගන්නවා. ඒ සක්කාය දිට්ඨිය තමයි මේකට අපි මොනවා හරි කරමු අනිත්‍ය භාවනා කරමු අසුභ භාවනා කරමු බුද්ධ ඥානසති හරි ටිකක් කරුවොත් නරකද මේ වෙලාවේ එහෙනම් ඇත්ත කරලා බැලුවොත් මොකද වෙන්නේ නැත්නම් නිින්දට වටන්නේ මේ සේරම සක්කාය දිට්ඨිය ලකුණු අපි උදව් කරන්නේ ඒකටද නැත්නම් සක්කාය දිට්ඨිය ගෙවන් කිරීමටද කියන එක ලෑස්තිලා යන එකයි තියෙන්නේ මේ සූත්‍රෙ මෙච්චර විස්තර පාලි පොතේ නැති වුණාට මේ ආනාපාන සම්බන්ධව අපේ පොත්පත්වල තියෙන දේවල් සම්බන්ධ කරලා බලනකොට මේ පුදුමාකාර විශ්වයක් මේකේ තියෙනවා. නමුත් ඒක විශේෂෝචර වෙන්නේ ඒකට කිට්ටුවෙන් අත්දකපු අයට තමයි. ඒගොල්ලන් විතරක් හරියට අවශ්‍ය කරන කෑල්ල අවුලගෙන කාලා මේ ගමන යන්න පුළුවන්. ඉතින් ඒ තොරතුරු නිතර අපිට සාකච්ඡා කරන්න හම්බ වෙනවා නම් ඒකට අපිට කියන්න නම් කල්යාණ මිත්‍ර පරිෂදයක් කියලා. අපි ගෙදර ගියහම මොනවද කතා කරන්නේ? අපි ගෙදර ගියාම ඇසුරු කරන්නේ මොනවද? දෙන්නෙක් එකතු වෙච්චාම ඒක කතා කරන්නේ මොනවද? කවදාකවත් අපිට හම්බ වෙයිද මේ වගේ ගැඹුරකට යන්න කතාවක් කරා? කතාවක් කරා තමයි යන්නේත් නේ. බණ අහලා බණ කියලා තමයි. නමුත් අපේ වල්පල් කතාවල් වල කවදාකවත් මේක විශේෂ ගෝචර වෙන්නේ නැහැ. එචා ඒ වෙලාවට හොඳ කතා නොකර ඉන්නේ. නමුත් ධර්ම සාකච්ඡාවට බණක් අහනකොට 100 100ක් අම්මගේ තනෙන් කිරි බොන බබෙක් වගේ සියල්ලම අල්ලගන්න පුළුවන්කමක් තියෙනවා ගමන ඉක්මන වෙලා. මේ සසුත අනුග්‍රහිතය භාවනා කරන අයට මේ අවශ්‍ය කරන මේ ඒ ඕජාව කොටස ඒ පෝෂණයේ කොටස අවශ්‍යයි. නමුත් පත්තරයක හරි රේඩියෝ එකක හරි ප්‍රවෘත්ති වල හරි ජනමාධ්‍ය හරි මේවා තියෙයි කියලා බලාපොරොත්තු වෙනවනම් ඒක විශාල මිත්‍යා දෘෂ්ටියක්. නමුත් අපි කොච්චර බැඳිලා තියෙනවද බලන්න ජනමාධ්‍යයට වේලක් නොකා හිටියත් අපිට බෑ පත්තරේ නොබලයි. වේලක් නොකා හිටියත් අපිට බෑ ප්‍රවෘත්ති අහන්න නැතුයි. ටෙලිවිෂන් එක බලන්න නැතුයි. මේ හැම එකකම මොකද එන්නේ? දෝරේ ගන්න කෙලස්තෝගයක් එනවා. ආයේ මම ස්ථිර වෙනවා. ආයේ තණ්හාව ස්ථිර වෙනවා. ආයේ මානී ස්ථිර වෙනවා. ඒ නිසා අපිට භාවනා කරන්න ගියත් අර විකාර ආයශරයක් ඔළුවට එන්න පටන් ගන්නවා. එවැනි සංකීර්ණ සමාජයක ඉන්න ගමන් හෝ අපිට පුළුවන් නම් මේ ක්ෂය වීම, මේ වැය වීම, මේ Nirodhe දකලා මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දකින්නකොට එවැනි යෝගාවචරයකට ඉතින් මං කියන්නේ වඳින්න වටිනවා. මෙච්චරම පරිබාහිරයට මෙච්චරම අරමුණු වලට අදින හිත අරමුණකින් වෙන් කර තබා ගැනීමයි දක්ෂකම කියන එක sannivedana වුණා නම් අද දවසේ මගේ ධර්ම දේශනාව සාර්ථකයි කියලා මම හිතනවා. එවැනි sannivedanayak හරහා තමන්ගේ භාවනාවට ශක්තිය ධෛර්යය ගැම්ම ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මම මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා